දුක්ඛස්ස වික්ක වේ අරිය සත්‍යස්ස නනනුබෝධාන පටිවේදා එවමිදං දීගමද්ධානං සංසාරං සන්ධාවිතං සංසරිතං මයං චේව තුම්මා කංචේ වාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ 16 වෙනිදා පළවෙනි බණ මතක් කරන වෙලාවදී ඉස්සරහින් තියාගත්තා මේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් කෝටිගාම සූත්‍රය කියලා මේකට නම කියලා තියෙන සත්‍ය සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සූත්‍රයේදී සර්වචන් වහන්සේ මූලික හඳුන්වා දීමක් මූලික විවරණයක් මාතෘකා තැබීමක් කරනවා චතුරාර්ය සත්‍ය චතුර්ණම් භික්කවේ අරිය සත්‍යානං අනනුබෝධා පරිවේදා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය, පටිවේද ඥාන දෙක නැතිකම නිසා මේ විදිහට අපි දීර්ඝ සංසාරයකට වැටිලා සන්ධාවිතං සංසාරිතං එක දිගට දුවනවා මිරිඟුවක් පිටිපස්සේ දුවන මුවෙක් වගේ එහෙම නැත්නම් බලි බලි අල්ල ගන්න කරගෙන බල්ලෙක් වගේ දිගට කරකැවෙනවා සන්ධාවිතං සංසාරිතං මමං ජීව තුම්මාකංච මමත් එච්චරයි උඹලත් එච්චරයි කියන මේක අවබෝධ කරනකම් මම ඔයත් සීරුම දෙනා මේක වටවලල්ල යamak කරනවා නැත්තම් මේ මිරිගුවක් අඹා යන මේ මුවෙක් වගේ මුර්ගෙක් වගේ දුවන එක දිව්වයි කියලා ඊට පස්සේ ආනවා මොකද්ද මේ හතර මේ හතරක් අවුත් සත්‍ය ගැන කතා කරලා ඊට පස්සේ කියන වචනේ තමයි මම අද දවසේ මාතෘකාවට තියාගත්තේ දුක්ඛස්ස භික්ඛවේ අරිය සත්‍යස අනනුබෝධාපටි වේදා මේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ මහන්නේ අවබෝධය නැතිකම නිසා ප්‍රතිවේද ඥානෙ නැතිකම නිසා එවමිදන් දීකමත්ථාන සංසාරං සන්ධාවිතං සංසාරිතං මේ විදිහට දීර්ඝ සංසාරයක් අපි වටවලල යෑමක් කරා අඹා යෑමක් කරා ඒ මමං චේවතුම් මහකංච මම ඔබලා සිරු දෙනවා මේ සරුවචනාංශ මෙතනදී ගැළවිච්ච එහෙම නැත්නම් මේ වටවලල යම නැතර කරගත්ත එහෙම නැත්නම් අඹායම නැතර කරගත්ත කෙනෙක් විදිහට අතීතයේදී බලනකොට අපි ඔක්කොම එක බෝට්ටුවේ තමයි හිටියේ එක අන්තරාවේ තමයි හිටියේ කිනකොට හරි පුදුම ඒකේ කරුණාවන්තකමක් අවබෝධ කරගන්න නැති කෙනෙකුත් එක්ක මනුස්සකමාටින් සමානකමක් මේකේ දක්වනවා ඉතින් මේ චතුරාර්ය සත්‍ය ඉස්ලාම කියන දුක්ඛ සත්‍ය පිළිබඳව අපිට විවරණයක් කරන්න මේ මාතෘකාව ඉඩ සලසනවා. ඉතින් අපි ඊයේත් මතක් කරගත්තා ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ සූත්‍රවල සංසාර දුක් වශයෙන් දුක්ඛ සත්‍ය පෙන්නලා තියෙන්නේ ජාති දුක, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනසු පායාස වශයෙන් ඒ ටිකත් ඒ වගේම සක්‍රීය සංයෝගයක් ප්‍රියංගෙන් වෙන්වීමත් යමක් අපි කැමති වෙනවා නම් ඒක නොලැබීමත් ඒ වගේම කෙටියෙන් කියනවා නම් මේ මුළු පංචස්කන්ධයම කියලා. ඒ නිසා කතමංච බික්කවේ දුක්ඛං හරිය සත්‍ය මහණි දුක්ඛාර සත්‍යයි කිමයි කියලා කියන්න නම් කියන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධාතිස වචනීය. මේ පංච උපාදානස්කන්ධය තමයි මේකට කියන්න තියෙන උත්තරේ. මේ දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදාන ස්කන්ධමයි. අර ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී වශයෙන් කියන්නේ මේ මනුෂ්‍යයන් තේන සම්මුතිය පිළිතලා. සාමාන්‍ය දිනදා විවහාර භාෂාවෙන් කියනවා ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියලා. ඉතින් මේ ජාතිය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධේ ජාතිය තමයි. ජරාව කියලා කියන්නේ ඒකමයි. ව්‍යාධි කියන්නේ ඒකයි, මරණය කියන්නේ ඒකමයි. ඒ නිසා කෙටියෙන් කියනවා නම් ඒ ජාති ජරා ව්‍යාධි මරණට ලක් වෙන මේ උපාදානස්කන්ධ පහම ඒකට කියන්නේ නෝ දුකයි කියලා. මේකේ තියෙන අමාරුයි අපට තේරුම් ගන්න මොකද අපි <clears throat> මේ පංචවෝකාර භවයක මනුසාත්ම භවය ලැබීම පෙරකල පිනකට වෙච්ච දෙයක් කියලා හිතුව කෙනාට මේ ලැබිච්ච පංචවෝකාර භවය දුකක් කියලා බැහැර කරන්න හෝ ඒ දිහා බලන්ඩ කරන ආරාධනාවක් මේකේ තියෙනවා. මනුෂ රූපයක් ලැබීම පෙරකට දාන ආදී කුසල කර්ම වල ප්‍රයෝජනයක් බලක් ප්‍රයෝජනයක් එහෙම නැත්නම් ආනිසංශයක් විදිහට පෙන්නලා තියෙනවා. නමුත් මේ මුළු කයම එහෙම නැත්නම් මේ රූපස්කන්ධයේම එකම දුකක්. පුළුවන් මේ දෙක ගැට ගන්න. පෙරපින් කරලා ලැබුවා වූ මේ මනුස්ස ආත්ම භාවය හරිම ලොකු ජයග්‍රහණයක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් කියලා කියනවා මේක හටි කොන දුකක් කියලා. ඉතින් මේ දෙක ගැට ගහන්න තියෙන එකම ක්‍රමය තමයි මනුස්ස ආත්ම භාවයක් ලැබලා සත්‍ය අවබෝධ කිරීම සඳහා මේකයි පාවිච්චි කෙරුවොත් ඒක ලොකු ආසනාවක්. සත්‍ය අවබෝධය කරනවා වෙනුවට පංච කාම ගුණය සඳහා මේ කය පාවිච්චි කෙරුවොත් අති කොන දුක. මේ ලැබුණා වූ මනුෂ්‍යාත්ම භාවය නැත්නම් අපි කියමු මනුෂ්‍ය කය කියන එක මේ මනුෂ්‍ය කය සත්‍ය අවබෝධයේ පිණිස පරිශනාකාරයක් විදියට. නැත්නම් ශේෂ්ත්‍රයක් විදියට පාවිච්චි කරනවා නම් ඉතින් අපි පෙර ආත්මවල කරන ද සියලු කුසල් මේකෙ මුදුපත් වෙනවා. කෙලපැමිණීමක් වෙනවා. නැතු මෙච්චර ලස්සනට හැදිච්ච මේ මනුෂ්‍යාත්ම භාවයේ කාම සුඛේ සඳහා කාම ගුණේ සඳහා කාම ඡන්දේ සඳහා යොදවනවා නම් තව කොච්චර දීර්ඝ සංසාරයක් මේ විදියට මැටි පාගන හරක් වගේ කරත් බැඳගත්ත ගොන් වගේ නාස්තන විදගෙන අපි ඇදගෙන ඇදගෙන යයි කියන්න බෑ. ඉතින් මේ ලැබුවා වූ පංචස්කන්ධය නැත්නම් මනුෂ්‍යාත්ම භාවයෙන් මෙච්චර ලෝකයේ 99.999%ක්ම කාම ගුණේ ලැබිච්ච එකක් මදි කියලා අඳාගෙන යද්දී කී දෙනෙක් නම් මේ මනුස්සකය කායගත සතියට කාගිය ආශී කියලා කියන කය අනුවගේ CPT වෙන පාවිච්චි කරනවාද කියලා කිව්වොත් ඉතාමත්ම සුවල්පයි. කොච්චරද කියනවනම් සර්වඥ දේ සඳහන් කරලා තියෙනවා මේ මහා පොළවේ තියෙන පස් ටිකක් නිය පිටට ගත්තාම ඒ නියපිටට ගත්ත ප්ලාස්ටිකට වැඩි මහා පොළොවේ තියෙන ප්ලාස්ටිකට වැඩි කියලා සංඛ්‍යාවෙන් මත විමසීමක් කරනවා. ඉතින් සංඛ්‍යා කියලා දෙනවා ඒ කාන්තිම ස්වාමීන් වහන්සේ නියපිටට ගත්ත ප්ලාස්ටික අඩුයි මහා පොළොවේ තියෙන පස් වැඩි. ඒකට සර්වඥයන් කියන ඒ වගේ තමයි මහන්නේ මේ මිනිස්යන්ගෙන් මෙන්න මේ නියපිට තියෙන පස්තික විතර ප්‍රමාණයක් විතර තමයි මනුෂ්‍ය බේරේ අනික් සේරම අපාගත වෙනවා. මේ පිටර ගන්න ප්ලාස්ටික් වගේ පොඩි පිරිසක් බේරෙයි අනික සේරම gedera යනවා වගේ අපායට තමයි යන්නේ. අපාය සකගිය සහිතන් සදිසක් කියලා කියන තමන්ගේ gedera වගේ තමයි මේ හදිසි පණිවිඩයකට ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. අපෝ යන්නේ උරුදු gedeta. ඒ තරමටම මේ කාමයේ අපිව වහයලාගෙන තියෙනවා. අපි එහෙම දිවට ඒක ආඩම්බරයක් කරගෙන අරයට වැඩිය මට කාමයේ දිනවට වැඩිය මම පොහොසත් අරයට වැඩිය මට මාන්නේ තියනවා කියලා මේකම පෝෂණය කරන සමාජයක් ජන විඥානයක් ලෝකේ තියෙන එක එදත් එකයි අදත් එකයි මේක සංවේගයේ විනිවිද පිටවගෙන මේ ලැබිච්ච මනුස්සකයි නැත්නම් මේ පංචස්කන්ධයේ තියෙන මේ රූපස්කන්ධය භාවනාවක් සඳහා යොදවනවායි කියලා කියනවනම් ඒකට කියන්නේ බුදුහාමරගේ වචනෙන් කියනවනම් ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ පටිශෝතකාමී ගමනක් තියෙනවා නිසා මේ පුංචි කොටහට අපි දෙකතු වෙන්න පුළුවන් වෙච්ච ගැන සතුටු වෙන්න ඕනේ. ඒකට විපරහත් එකතු වෙන්න පුළුවන්, ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වුණා. මම ප්‍රවිෂ්ඨ වෙච්ච පිටසක් වශයෙන් අපි දන්නවා මේක පවත්නවා කියන එක කොච්චර අමාරුද කියලා. එකක් මේ ඇඟ මේ දේවල් වලට උරු වෙලා නැහැ. ඇඟ උරු වෙලා තියෙන්නේම වෙන අනාපකාර සුඛභෝගී දේවල් වලට. ඉතින් මෙතෙන් ඇවිල්ලා යම් යම් පද්ධතියක් අතට කිට්ටු වෙන්න හදනකොට අනිවාර්යයෙන් මේ කයේ විරුද්ධතා පහළ වෙනවා. ඒ වගේම තමයි බාහිර පරිසරයේදී නැත්නම් හිත මිතුරන්ගේ irtuye ආහාරෝදී හිතෙන් নানা ආකාර කරදර දෙනවා. ඉතින් අපි ඒ වයි කරදර වෙන්නේ එකක් අපේ සංසාරේ ගෙන ආපු දේවල් අනිත් අපේ හිත කය හැදිලා තියෙන ඒවත් එක්කම ඒ නිසා එම් පිට පරිසරයක් අපිට හිතා ගන්නවා හරි අන්නේ එවැනි ඉතාම සීමිත කඹේ ඇවිදින වගේ යද්දී පුළුවන් වෙයිද අපිට මේ කායගත සතිය නැත්නම් කාග්‍යාසි කායන පස්සනා එනනම් මේ රූප භාවනාවක් කරගන්න කියන එක නොකරන පැත්ත නෙවෙයි වර්ධින පැත්ත නෙවෙයි කතා කරන්න තියෙන්නේ පුළුවන් වුණා නම් චිත්තක්ෂණයකට හරි ඒක ගැන සතුටු වෙන විස්ක විතරමයි අපිට තියෙන එකම නිර්ආමෂ සුඛය. අත අවාසනාවට වගේ අපේ පුරුද්ද තියෙන වර්ධිනේව කතා කර කර ඉන්නේ. මේක මා වූනියම. මේක මා කාලකන්නිකම. මේක මා සම්පුරුෂකම. මේක මා පඬිතකම. දැන් නම් මේ කාලේ හැටියට නම් කියයි අපි මේ නරක දේවල් කතා කරන්න පුරුදු වෙලා තියෙන මේ ජනමාධ්‍යයේ තියෙන ජඩකම පිටසයි කියලා. උදේට හැන්ද වෙනකම් කුණු හරපමනේ කියන්නේ. පත්තරවල තියෙන්නේම අරයාගේ වැරදි මෙයාගේ වැරදිනේ. ටෙලිවිෂන් එකේ පෙන්නන්නෙම පෙන්නන්න ඕනේ නැති කුණු හරපනේ. ඒ නිසා අපිටත් පුරුද්දක් වෙලා තියෙනවා වැරදි කතා කරන්න. හැමතෙම ජනමාධ්‍ය නැති කාලෙත් ඔක කොහොම තමයි. මුතුම අපේ හිතේ බාහිර ඉන්ද්‍රයන් මේ කෙලෙසට බරයි. කෙලෙසෙන් තමයි උනන්දු වෙන්නේ. කෙලෙසෙන් තමයි උද්දීපනය ලබන්නේ. කෙලෙසෙන් තමයි නව නිර්මාණ කරන්නේ. කෙලෙසෙන් තමයි ප්‍රගතිය කල්පනා කරන්නේ. ඉතින් සාදී උනන්දුව ප්‍රගතිය තියෙන හැම තැනකම වැගිරෙන කෙලෙසක් තියෙනවා. කෙලෙස් කියන්නේ මේවයි කියලා දැනගෙන ඒ කෙලෙස් වලින් අත්මිදිලා මේ දීර්ඝ සංසාරේ මේ සංධාවිතය සංසරණේ නතර කරලා තැන්පතුවක් ඉසුඹලන්න තැනක් ඉස්පාසු වෙන තැනක් තමයි එක චිත්තක්ෂණයක් හෝ අපි මේ කායගත සතියේ කියන මේ භාවනා ආයන්න ආයන්න කියන තැන. ඒක බුදුහමර සඳහන් කරලා තියෙන්නේ අනනුබෝධා පටිවේදා කියන එක. අනුබෝධා පටිවේදා කියන පද දෙකේ විරුද්ධාර්ථපද තමයි අනනුබෝධා පටිවේදා කියලා කියන්නේ. අනුබෝධ ඥානය සහ පටිවේද ඥානය කියලා මේක දෙකට කඩන බව අපි ඊයේ දේශනාදී මතක් කරගත්තා මේ අනුබෝධ ඥානයට තියෙන තවක් නම කියන තවක් නම තවත් නමක් තමයි ඥාත පරිඥාව කියන්නේ. සමහර විටක මේක සුත්තමේ ඥානය කියලා කියනවා. පොතේ දැනුම කියලා කියනවා. ඊට පස්සේ මේ පටිවේද ඥානය තීර්ණ පරිඥා පහන පරිඥා වශයෙන් පරිඥා දෙකකට කඩලා බෙදනවා. සමහර විටක මේ තීර්ණ පරිඥාව කියන එකට සුතමේ චින්තාමේ ඥාන කියලා සඳහන් කරලා තිනවා. අන්වේ ඥාන කියලා සඳහන් කරලා තිනවා. ණය විපස්සනාව කියලා සඳහන් කරලා තිනවා. තර්ක ඥාන කියලා සඳහන් කරලා තිනවා. ඊට පස්සේ පහාන ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂය කියලා සඳහන් කරලා තියෙනවා. නිසා මේ සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන ආදී වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන් මේ තුනකට කැඩෙනවා. ඉතින් අපි මේ භාවනා වැඩමුළුවේ ආධුනික කාලේ නිසා දෙවෙනි දවසේ නිසා අපි මේ අනුබෝධ ඥානය කියලා රූප රූප කර්මස්ථාන පිළිබඳ රූප ධාතු පිළිබඳ රූප ස්කන්ධය පිළිබඳව කාය පිළිබඳව කොහොමද මේ අනුබෝධ ඥානයට අපි හිත මෙහෙවන්නේ සතිය මෙහෙවන්නේ භාවනා මෙහෙවන්නේ කියන එක අපි ඊපෙත හදාගෙන ආවේ මේ කාය කියලා අපි රූප ස්කන්ධය කියලා අපි මේ ගන්න කොටස් සම්මුති වශයෙන් ගත්තාම මේක ස්ත්‍රී රූප පුරුෂ රූප සුදු පාට රූප කළු පාට රූප දිග රූප කෙටි රූප වශයෙන් ගොඩාක් જાති තියෙනවා දීගංවා රසංවා අනුන්තුලං සුභාසුභං ආදී වශයෙන් කන්නිමිත සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ දිග අනු කෙටි සත්තු දිග සත්තු කුංචි සත්තු මහත සත්තු ස්ථූල සත්තු කී කැපෙදෙනු පරමාර්ථ වශයෙන් මේක ගන්නකොට මේ මුළු ලෝකෙම මේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලායි වෙන් කරන්නේ. ඉතින් මේක බොහොම විදූරුයි. විඥානකලවත් ওই විදිහ තමයි බෙදෙන්නේ. ඊට පස්සේ මේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියන දේවල් හරීම සුකුමයි. ගොක් සූක්ෂමයි. දැන් සාමාන්‍ය රූප රූප කියලා කියන්නේ සාමාන්‍ය ආලෝකයක් විතරයි. වෙන විදිහකට කියනවා නම් දැනට විද්‍යානුකූලව යහන තියෙන ඉතාමත්ම වේගයෙන් ගමන් කරන අංශුව තමයි ආලෝක අංශුව. ඇත්ත පැයකට දප්පරයකට හැතැම්ම 186000ක් වේගය යනවා. ඉන් එහාට මනුස්ස හිතකට කල්පනා කරන්න බෑ. ඒක නිසා හිතකින් අල්ලන්න අමාරුම දේ තමයි වර්ණ රූපේ එහෙම නැත්නම් මේ ආලෝකයේ ඊට වැඩිය හොඟා පැයකට තප්පරයකට හැතැම්ම 6ක විතර වේගයක් තමයි තියෙන්නේ සද්දේ. එනිසා අපි සුපර්සොනික් හදුවා. සද්ද වේගයට වැඩියෙන් යන ආශයන්තර හදලා තිබුණා. දැන් මේ ළඟදී ඒක තහනම් කරා. පරිසර දූෂණය වෙන්න කියන්නේ. එහෙම නැත්නම් සද්ද වේගයට වැඩියෙන් යන්න පුළුවන් නිසා රූපෙට වැඩිය අපිට ලේසි සද්දයක් ගන්න. ඊට පස්සේ ගන්ධයේ රසය ඒක ඕලාරිකයි. ඕලාරිකම ගොරෝසුම ඝන බහත්ම අල්ලන්න පුළුවන් තරම එකක් තමයි. රූපත් කියන එක ආලෝකය අල්ලන්න බෑනේ. අතින් අල්ලලා නැතර කරන්න බෑ. ශබ්දය අල්ලන්නත් බෑ. ගන්ධ රස අල්ලන්නත් බෑ. මේ පොට්ටබ්බ රූපය අල්ලතයි. පොට්ටබ්බ රූපේ තියෙන ඝන බහල දෙයක්. ඒක සාමාන්‍ය භෞතික විද්‍යාව ගන්නවා නම් ඒක තියෙන දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. ගුරුත්වාකර්ෂණයක් තියෙනවා, ගුරුත්ව විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. ඒ නිසා මැනලා කියන්න බුල මේක මෙච්චර දිගයි මෙච්චර බලයි මෙච්චර උසයි මෙච්චර බරයි මෙච්චර විශිෂ්ටකුත් තියෙනවා අර්ධියත් එක බලනකොට මේකේ ඝනත්වය වැඩි අඩුයි ඔය සේරම භවනාදි කරන නැත්නම් භවනාවෙන් පටන් ගත්ත දේවල් තමයි මේ මේ බාහ්‍ය ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ ඒක භාවනාවේ අපි ආબોධ කරන්නේ මේ අනුබෝධ ඥාන වශයෙන් නැත්නම් චීතන මේ ඥාත පරිඥා වශයෙන් බුදුරජාණන් වහන්සේගේ වචනම නෙවෙයි පසුකාලීන අටුවාචාර්ය වහන්සේලා සඳහන් කළා තියෙනවා අපි මේ පොට්ටබ රූපය ගත්තොත් ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒකෙත් මේ ආපෝ රූපය ද්‍රව ගතිය තමයි අල්ලන්නම අමාරු දෙයක්. වායෝ රූපේ තමයි ලේසිම දෙය. ඊට පස්සේ පඨවි ආපෝ පඨවි තේජෝ දෙකට ගිහිලා වායෝ තමයි ලේසිම ඊගාට පඨවි ඊගාට තේජෝ ඊගාට ආපෝ ධාතුව. මේ හතර පෙළ ගැසලා ඉස්සලම රූප රූප හද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප වලින් පොට්ටබ රූපේ කරනවා. ඉතින් පොට්ටබ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියදෙමින් වායෝ ධාතුව තමයි චංචල කම්පන කම තුම්බන අකුරන ගතිය පෙන්වන්නේ. ඒක ඕනම කෙනෙකුට නලියන ගතියෙන් තමයි ඕන දෙයක් අපි අල්ලන්නේ. පොඩි ළමයිගේ ඇස් පෙන්නේ නැති ළමයිගේ ඇස් සාමාන්‍ය පාවෙන. අද්දික දෙපොලේ තියෙන්නේ. එයා ඉස්සලාම ලෝකේ හඳුනාගන්නේ කැරකෙන දේවල්, චංචල වෙන දේවල්, නේ බබා දොරට වඩපිලාවේ කොලෙහෙල්ලෙන දිහා තමයි යාට පේන්නේ. දැන් බලන්නේ හෙල්ලෙන දේවල්. ඒ නිසා බාගොත් තොටිල්ල ඉස්ලා කැරකෙන දේවල් අපි මේවා කරන්නේ. යාගේ හිත එක තැනකට එල්ල කරන්නේ. ඊට පස්සේ තමයි ශබ්ද හඳුනාගන්නේ, ගන්ධ හඳුනාගන්නේ, රස හඳුනාගන්නේ, ස්පර්ශ හඳුනාගන්නේ. ඒකම තමයි උදාහරණ මෙතනත් පාවිච්චි කරන්නේ. වායෝ වට්ටබ්බ ධාතුව තමයි අපි කර්මස්ථාන ගන්නේ. ඒකට අපි කියනවා වායෝ ආස්වාස ප්‍රසවාස වාතය කියලා නැත්නම් පිම්බීම හැකිලිමේ වාතය කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මේකෙම නිවන් දකිනවා කියන. මේකෙන් පටන් ගන්න විතරයි. මේක නිදර්ශනයක් වෙනකොට ඒ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා. බුරුම අකුරු හොඩියත් එකයි සිංහල අකුරු හොඩියත් එකයි සිංහල අකුරු හොඩිය මේක කියනක ලේසි. සිංහල අකුරු හොඩිය පටන් ගන්න ආයන්නේ. එතන පොඩි කාට ඉස්සලාම අකුරු කියන දාතේ වැලි පීල්ල ආයන්න උගන්වනවා. දැන් නම් වැලි පීල්ල කියන එක නාකියවත් දන්නේ කොම්පියුටර් එකෙන් ටොක් ගල ගහන්නේ දැන් කියලා ඉඳලා ඌව ඕනේ කෙසේ නමුත් අකුර ලියන්න පුරුදු කරනකොට නැකතට අයන්න පුරුදු කරාට සාමාන්‍ය අකුරු කියනට රයන්න තමයි පොඩි එකට උගන්නන්නේ නැත්තම් තයන්න දකුණට කරකව බල රයන්නේ වමට කරනොට තයන්න පළවෙනි අකුර නම් අයන්න තමයි නැකතට ඒක කියුවට පුරුදු කරන්නේ රයන්නේ තයන්න ඉංග්‍රීසියට ලේසි අල්ලන්න ඒ වගේ තමයි තාප්‍රමා භූතයන්ගෙන් ਸਰවඥන්සේ නොදන්න කිරිසප්පේකට උගන්වනවා වගේ කියනවා. අමාරුයිනේ. අමාරු නිසා මේ හෙල් වෙන දේ විතරක් බලන්න. කම්පන චංචල වෙන දේ බලන්න. මේ වායෝ පොට්ටබ ධාතු බලන්න. එකකින් අදහස් කරන්නේ සමහරකට තද ගතිය වැටෙන්න පුළුවන් මට විතර. සමහරකට වැగిරෙන ගතිය වැටෙන්න පුළුවන්. නමුත් මේ පොදුවේ ජන විඥාණයට උගන්වනකොට සරල ක්‍රමයෙන් පටන් ගන්නවා. සරල තැනින් පටන් ගන්නවා. එතකොට මේ හුස්ම දිහා ආශ්වාස ප්‍රශ්වාස වාතයේ දිහා හොඳට නිශ්චල කායකින් මොනම චේතනාපූර්වකක් මොනවත් කරන්නේ නැතුව හුස්ම දිහා බලන ඉන්නකොට මේ ඥාත පරිඥාව කියන එක අසුකාන් ආචාර්යවරු කර තුනකට කඩලා පෙන්නනවා. සංඨාන පඤ්ඤාති, ආකාර පඤ්ඤාති, ස්වභාව ලක්ෂණ කියලා. බොහෝම විද්‍යු විදුහුරු ක්‍රමයකට යනවා. අපි මේ හුස්ම මම දැක්කා මම මේක දැක්කේ මෙහෙමයි කියලා. තව කෙනෙකුට කියන්න යනකොට අපි මොකක් හරි සටහනක් මාර්ගයෙන් තමයි ඒක පෙන්වන්නේ. ඒ සටහන දකින්න අපි මේ සංවිධානය සඳහා ගන්න නිමිත්ත සටහන් ස්වරූපයෙන් තමයි ගන්න. අපි කියනවා මේ බටයක් දිග හුලන් යනවා වගේ දැක්කා. නැත්නම් නූලක් අදිනවා වගේ දැක්කා. නැත්නම් උන්චිලා පැද්දෙනවා වගේ දැක්කා. නැත්නම් දොරක් ඇරෙනවා වගේ දැක්කයි කියලා එතකොට අහගෙන ඉන්න කාට තේරෙනවා මේ මනස භාවනා කරලා තමයි මේ කියන්නේ කියලා. නැත්නම් ආනාපාන දැක්කයි කියලා කිව්වට ඉතින් සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒකට අපි රූපකයක් කිට්ටු කරනවා. සතහනක් කිට්ටු කරනවා. මේ සතහන එකක් නෙවෙයි. පටන් ගන්නකොට එකක් ටික වෙලා ගන්න තව එකක්. ආශ්වාසයට එකක් ප්‍රශ්වාසයට එකක්. නෑවට පස්සේ එකක්, කෑවට පස්සේ එකක්, සක්මන්ට පස්සේ එකක්, සක්මන් නැතුව එකක්. මෙන්න මේ සතහන් ටික සියල්ලම මම දැකගත යුතුයි කියලා එනේන හුස්මට ඊටාමත්ම සාදරව බලන්න හිටියොත් යෝගාවචරයට කමඨාන් සුද්ධ කරන වෙලාවදී කියන්න දෙයක් තියෙනවා. මම ආස්වාසේ බලනකොට මෙන්න මේ සටහනින් දැක්කේ. ප්‍රස්වාසේ මේ සටහනින් දැක්කේ. බලන් බලන් ඉන්නකොට මේ මේ සටහන ඉඳලා මේ මේ සටහනට වෙනස් වෙනවා කියන්නේ. මේ සටහන කියලා කියන්නේ එක චිත්තක්ෂණයක දකින්න හරියට කැමරාවකින් ගන්න ෆොටෝ එකක් වගේ. ඒ සටහන කාලානුරූපව බලනකොට විවිධ ආකාරවලට මෙයා පෙරලෙනවා. කැමරාවෙන් ගත්ත යන්නේ වීඩියෝ කැමරාවකින් ගත්ත එකක් වගේ බලන ඉන්නකොට ඒ හැසිරීම දැක ගන්න පුළුවන්. ඒක නිසා සතහන දැකේ නැති කෙනාට කවදාකවත් ආකාර දකින්න බෑ. ආකාර දැක්කේ කරන සතහන දැකලම තමයි ආකාර වලට යන්නේ. ඒක නිසා උගා ආධුනික තමයි කියන්නේ සමහරු මේක අදාළ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආනාපාන ධ්‍යාන හිත ගියා නම් අඩු ගානේ මම තව කෙනෙකුට කියන්න මෙන්න මේ විදිහටයි මේක දැක්කේ කියලා හරි ඒ දේ සාතික වෙනකන් අරමුණ මෙන්න මනසිකාර නැත කරන්න ඕනේ. මේ ආසාසෙ මේ ප්‍රසාසෙ කියලා මෙනේ කරන කර ඉන්නකොට මේ ගන්න සටහන් විවිධ හැඩතල ගන්න පුළුවන්. එකකින් එකට එකකින් එකට මාරු වෙන්නත් පුළුවන්. එකම හැඩතලේ වුණත් බලනකොට එක එක දේවල් වලට මාරු වෙන එක ආකාරය. මේ සටහන් සහ ආකාරය ඔක්කොම ටික බැලුවේ නැත්නම් මට ඥාත පරිඥාව ඉවර කරන්න වෙන්නේ. මේක කියන්නේ උඩ කුඹුරේ වතුර පිරුණාට පස්සේ තමයි වක්කඩෙන් අල්ලහ කුඹුරට වැටෙන්නේ. අල්ලහ කුඹුරේ වක්කඩ පිරුණාට පස්සේ තමයි දෙවෙනි එකට යන්නේ. ඒ නිසා ඥාත පරිඥාව අංග සම්පූර්ණ කරන්නේ නැතුව නැත්නම් අන අනු අනුබෝධ ඥාන සම්පූර්ණ නැතුව කදාගත් පටිවිදයට යන්න බෑ. නිසා ආනාපානෙ තියෙන්න තියෙන හැම සටහනක්ම හැම ආකාරයකටම පුදුමාකාර සාදරව ආදුනිකෙක් වාගේ නැවත නැවත බලන්න. එම් බලන ඉන්නකොට ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා ඉති උනන්දු භාවය අනුව එක එක සටහන් එක එක ආකාර බලන්න බලන්න මේ සටහන් සහ ආකාර වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා එකින් එකට මාරු වෙන වේගෙ ඉතාමත්ම ඉක්මනට මාරු වෙන බව ඒක හරියට කියනවා නම් ඈත ඉඳලා බලන කූඹි වලක් වේපාරක්, ගෙරි වැලක්. දිහා බලනකොට මේන එක මැරිච්ච කොටුවක් වගේ. නිකන් වැලක් වගේ. ඉතින් ඒක කියන්න පුළුවන් ඈතින් ඉඳලා බලනවනම් මං යනකොට පාරේ වැලක් වටලා දුන්නා, මුලක් තිබුණා, කොටුවක් තිබුණා කියන. අතිමංස ටික ලං වෙලා බැලුවොත් පේනවා. මේක නලියනවා පේනවා. තව ටිකක් ලං වෙලා බලනකොට කොටුකුත් නැහැ, වැලකුත් නැහැ, කුඹියක් පස්සේ කුඹියක් යනවා මිස එහෙම ඉච්ඡිත නීත්‍ය සංඥාවක් ගන්න දෙයක් ඒක නෑ. උට ඈත ඉඳලා බලනකොට පේන්නේ කාර්යම් මොනවද ඉක්තිර වැටලා තියෙනවා. ඒ වගේ තමයි යෝගාචර ඉස්ලාම ආනාපානෙත් දාන්න එක බොහොම ඝන බහල බොහොම ස්ථිරව තියෙන එකක් වගේ පේනවා. ඉතින් ඒකෙන් පටන් ගන්න එක හොඳයි. හොඳට එබිලා බැලුවොත් ලඟ වෙලා බැලුවොත් ඔක ඇතුළේ නලියන ගතිය එක තාලෙට හිටින්නේ නැහැ. දැන් බත්තලිය කුතරගෙන ඉන්නවා. ඒ කොච්චර දාගෙන කොච්චර දාගෙන එනවා. තව හොඳට ලඟ වෙලා බැලුවොත් මේක වාෂ්පීකරණ වෙලා වෙන තරම් මෙන්න මෙතන බැලක් ලණුවක් මොකක්වත් නැහැ කුඹියක් පස්සේ කුඹියක් යනවා වගේ මේක ඇතුලේ පුදුමාකාර වේගයක් එන්න පටන් මේ වේගය මේ කියන දකින විච් ක්‍රියාකාරීත්වය මේ කියන ක්‍රියාශක්තිය අරමුණට ලඟ වෙන්න ලඟ වෙන්න වැඩි අරමුණට ලඟ වෙන්න ළඟට පුදුමාකාර වීර්යයක් අවශ්‍යයි පුදුමාකාර උනන්දුවක් අවශ්‍යයි පුදුමාකාර සතියක් අවශ්‍යයි පුදුමාකාර සද්ධාාවක් අවශ්‍යයි මේ අරමුණමයි ලඟ වෙලා බලන්න බලන්න බලන්න යගේ පැතිකඩ වෙනස් වෙනවා කියන්නේ වෙන්නේ කියලා දැනගන්න. එහෙම නැත්නම් මේ විපරිණාමය. ඉතින් මේක දකිනකොට මේ ස්ථිරව ඝන බහලව තිබුණ කෝටුව, ලණුව, මුල දැන් මේ කූඹි වලක්. දැන් මේක පිටිපස්සෙ එකක් කරන කූඹි වලක් කියලා දකිනවා වගේ තමංගේ හුස්ම කියනක මේ තරම් බංගුර දෙයක්, කැඩි කැඩි යන දෙයක්, විසිරිච්ච දෙයක් කියලා දකින එක පඬිතයාට සත්පුරුෂයාට ධර්මයේ දන්නේ කරනට සතුටක් ඇති වුණාට කෙලෙස් පරිදේ කරනට හරි බයක් ඇති කරනවා. හරි අනිශ්චිත භාවයක් ඇති කරනවා. මහා කම්මැලිකමක් ඇති කරනවා. මේ හුස්ම මේ ප්‍රාණි මෙච්චර බිඳි බිඳි අනේකක් බව දකින්න කැමතියි. ඒක නිසා සටහන් වල ඉඳලා ආකාර වලට යනකොටම සමහරට හිත මේ නිින්දට වැටෙනවා, එපා කරනවා, සද්දහන්න යනවා, වේදනහන්න යනවා. නීරස ගති පහල කරනවා. ඉතින් යෝගාවචරය මේකේ මේ සාත්‍රේ මේ සූත්‍රේ මේ ලෑස්ති වෙලා ගියේ නැත්තම් අනේ මට භාවනා කරනකොට හිතවිලි එනවා. මට හද්ද ඇහෙනවා. මට වේදනාවක් දැනෙනවා කියලා අර අනික් බාහිර දේවල් වලට චෝදනා කරන්න බැලුවට අල්ලගත් ආශස් ප්‍රසවාසය ගුරුසුට අහුවෙච්ච ආශස් ප්‍රසවාසය සටහන් ආකාරයෙන් දක්ව ආශස් ප්‍රසවාසය. දිගට බලන බලන යනකොට මේ ශබ්ද වේදනා හිතිලි වැඩි වෙනවයි කියලා කියන්නේ ආනාපානෙ ඒකාකාරී වෙලා එපා වෙලා නීරස වෙලා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ විදිහට ආනාපානෙ එපා වීම හරහා ශබ්ද වේදනා එනවා වැඩි වෙනවා නම් ඒක භාවන ලොකු දියුණුවක්. එහෙම නැතුව ඇත්තට මේ යෝගාචර මානසික අසහනයක් තියෙන කෙනෙක්, කායික රෝග පීඩාවක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් ශබ්ද ගෝසාවක් මැද භාවනා කරන එක නම් එයාට ඇත්තටම ආනාපානිය අහු වෙන්නේ නැහැ. බාහිර ශබ්ද වල ඇත්තටම ගොරෝසු වැඩි නම් එයාට වෙන්නේ පරිසර වෙනස් කරන්න වෙනවා. ශබ්ද නැත්තනකට යන්න වෙනවා. අර හිතේ තියෙන කක්කරච්චල නැති වෙන්න පිළියම් කරන්න වෙනවා. වේදනාවක් තියෙන වේදන නැති කරන්න. නමුත් ඒක නෙවෙයි භාවනා කරනකොට මේ බාහිරේ තියෙන අරමුණු වල තීව්‍ර භාවය බලපාන ගතිය වැඩි වෙන්නේ නේ අරමුණීම ඇතුළට යනකොටත් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේක සපේලා කියන්න පුළුවන් දවසක් එනවනම් යෝගාවචරයට භාවනා කරනකොට ඒක කමඨාන් සුද්ධ කිරීමේ අති උත්තම ශ්‍රේෂ්ඨ විශිෂ්ට අවස්ථාව. හැබැයි මේ කියන වගේ ලේසි නෑ භාවනා කරනකොට. භාවනා කරන ගොඩාක් අරමුණේ ඉන්නකොට මේ සතහන් වලින් ආකාර වලින් ගිහිල්ලා මේවට අන්තිමට අර වේය එකපතේ ගායන වේරයන වගේ එහෙම නැත්නම් දියකඩකට වහින වෙලාවට පේනවා වගේ වතුර ඇලියේ කිරි ඇලිය පුතරනගේ පේනවා වගේ පේන මේ ස්වභාව ලක්ෂණ දකිනකොට මේ අරමුණමයි ඒක මේ විපරිණාමය වෙලා තියෙන්නේ මෙහෙම දකින්නේ කොහොඳයි මම මේ වෙලාවේ සද්ද තිබුණත් වේදනාවක් තිබුණා හිතවිලි තිබුණත් මේකම බලන්න ඕනේ කියලා භවනා කරනවා කියන එක විශාල දැනුමුතුකමක් ඊටත් වැඩි දැනුමුතුකමක් තමයි කමඨාන සූත්‍ර ගන්නලාදී කියන්නේ බුදු කෙනෙක් පහළ නොවි නැත්නම් අපිට මේ අවුරුදු 2600ක් පරණි මේ සම්ප්‍රදාය නොතිබුණා නම් කවුද හිතන්නේ කවුද පෞද්ගලිකව කල්පනා කරන්නේ මේ හුස්ම ඇතුලේ මේ කායනපසනාව තියෙනවා නැත්නම් මේ රූප ධර්ම ඔක්කොම තියෙනවා මේ රූප ධර්ම දිහා බලාගෙන ඉන්නකොට මෙයාගේ විපරිණාමයක් සිදු වෙනවා මේ විපරිණාමය ඇති වෙනකොට කම්මැලි වෙනවා. මෙන්න මේ කම්මැලිකම ඉන්න දෙන්නේ නැතුව දිගට භාවනා කරුවොත් නිවන් දකින්න පුළුවන් ය කියන එක කාටනම් ඉබේ කල්පනා වෙයිද? තරුවචන්සේ කියන කවදාකවත් කල්පනා වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කවුරු හරි කියන දෙයක් අහන්න. දජානනාචිකම සූත්‍රයක් කියනවනම් ද්වේ මේ භික්කවේ පච්චා සම්මා දිට්ඨිය උපාදාය කතමේ ද්වේ අරතෝච ගෝසෝ අජත්තං යෝනිසෝ මනසිකාර. අනේ කෙනෙකුට නියම ඇත්ත ඇති හැටිය අලල් දර්ශනීය සම්මා දිට්ඨිය පහළ වෙන්න හේතු දෙකක්ම අය ඥාණයට වැටෙනවා සරුවෙන් දර්ශනවල එකක් තමයි පර්තෝഘോഷයේ කවුරු හරි කියන දෙයක් අහන්න ඇහුවොත් මිසක් සම්මා දිට්ඨිය ඉබේ පහළ වෙන්නේ නැහැ නැහැ නැහැ නෑමයි ඒ ගැන සැක කරන්න යන්න එපා අපි කොච්චර දඩ බැවුවත් අපිට සම්මා දිට්ඨිය කෙනෙක්ගෙන් අහන්න නැතුව බුදුහාමුදුරුව ප්‍රධාන කරගත්ත කල්යාණ මිත්‍ර පරපරාවකින් ඇහෙන්නේ නැත්නම් ඉතින් මොනම විදිහකින් කොට ගන්න බෑ. දෙක ඒ ඇහෙනකොට සම්මා ඒකට යෝනිසෝ මනසකාරය කියනවා. මේක මොකක් හරි ගැඹුරක් තියෙන මේක වටින දෙයක් කියලා ඒක පිළිගන්න ගතිය තියෙනවා. එහෙම නැත්නම් කලෙ මොනිනමල වතුරක් කරුවා වගේ බුදුවරු 10 15ක් ඇවිල්ලා බණ කිව්වත් ඇති වැඩක් නැහැ. ඒක තේරෙන්නේ නැහැ. හිතන්නේ නැහැ. මේ මේ හුස්ම ඇතුලේ මේ ටික දෙල්ලම ඔක්කොම තියෙනවා කියන්නේ. ඒ නිසා භාවනා කළා විතරක් හරියන්නේ මේ වැඩේට. බණ අහන්න බෑ. සුතුමි ඥානේ අවශ්‍යමයි. මේ කියන ඥාත පරිඥාව අවශ්‍යමයි. එහෙම නැතුව භාවනා කර කර ගියාම කොහොක්වත් යයිද කියලා කියන්න බෑ. ඒ වගේම භාවනා නොකර කොච්චර දක්ෂ විදියට බණ අහුවත් භාවනා භාවනා දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ දෙක එකිනෙකට අතිනත ගන්න ඕනේ. ඒකයි මේ භාවනා වැඩමුළුවක් යනකොට පුළුවන් තරම් සක්මන් පරියන්ගේ යොදන ගමන් සුත්තයෙන් අනුග්‍රහ කරලා ධර්ම සාකච්ඡායෙන් අනුග්‍රහ කරලා කමඨාන් සුද්ධ කිරීමෙන් අනුග්‍රහ කරලා ඒ කෙනා ධනල වඩලා හදලා දෙන්න ඕනේ. එහෙම නොවුනොත් කිරි මේ හැඳිනු ආදන කිරි හොද්ද වගේ. එහෙම නැත්නම් දැන් දෙමෝපියන්ගේ අනුදැනුමකින් තොරව හැදෙන දරුවෙක් වගේ නන්නත්තර වෙනවා. ඒ නිසා හොඳට අපි සමහර විටක මේ Tamanට තේරෙන් ගන්න බැරි තරම් ගැඹුරක් කියලා බය වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න සෝපාක එහෙම නැත්නම් පොඩි දරුවෝ පවා මේක තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා තිබුණ නැහැ, ඩිග්‍රී අරන් තිබුණ නැහැ, PhD අරන් තිබුණ නැහැ. බුදුහාමුදුරුවෝ එකනම් කිම එකනම් හාමුදුරුවනේ සියලු සත්වයෝ ආහාරමත රඳාවා තිනවා කියලා අර පොඩි දරුවෝ උත්තර දුන්නා. දෙකනම් කිම දෙකනම් හාමුදුරුවනේ නාම රූප දෙක කියලා ඔය සෝපාක අසුචිකත කරේ තියාගෙන බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා. මේ දන්න පුංචි ටික හරියට කියන එකයි මෙතන තියෙන ප්‍රධාන දේ. ඒක නිසා ආනාපාන භාවනාව කරනවා නම් අපි ඒක දැන් මේ වෙලාවේ සම්මුතියක් විදිහට ගනිමු. කරනකොට මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය තමන් මේ වේදනා සද්ද හිතිලිතරෝ එකක් හරි ගමන්නේ අල්ලන්න වෙලාදී මෙන්න මේකයි උනේ මේක මම මෙනෙහි කරුවේ මෙහෙමයි මට වැටුනේ මෙහෙමයි ප්‍රාස්වාසය මෙනෙහි කරුවේ මම වැටුනේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයේ හිත බුද්ධ පාක්ෂික වෙනවා කෙලස් පැත්ත කැපිලා කුසල් පැත්තට එව නැත්තම් අපි දන්නේ මාර පාක්ෂිකයිද අකුසල පැත්ත තියෙනවා. ඒ නිසා හරියට බාහන කරන ගමන් කියන්නත් ඕනේ. ඒ කියනකොට හිතක් වැඩෙන ආකාරය තමයි ඉස්ලාම රූප සටහන දක්න ඒකට යාගේ ආකාර දක්නවා. ඒ රූප සටහන සහ ආකාර දක්වමින් ඉස්සරහට යන්න යන්න වේගෙන් යන වැඩ පිළිලක් ඒ ස්වභාව ලක්ෂණ වෙනස් වෙනවා දකින්න පුළුවන් වෙනවා යෝගාවචරය. මේ ටිකට කියනවා ඥාත පරිඥාව. ඒක නිසා ගොඩක් අරමුණු මෙහා බල බල මේ කරන්නේ. අපි එකක් කොටු කරගන්නවා. කොටු කරන ඒක බල්ල බල්ල බල්ල බල්ල අදත් බලනවා, හෙටත් බලනවා, උදේත් බලනවා, දවල්ත් බලනවා, රැයලත් බලනවා, දක්මන් කරලත් බලනවා. බල බල ඉන්නකොට ඉන්නකොට මේ ස්වභාවය තමයි මේක තියෙන්නේ. සතහන දැකලා, ආකාරය දැකලා ස්වභාව ලක්ෂණ වලට මේ විදිහට ආනාපානී භාවනා කරගෙන ඉන්නකොට එනේන ආශ්වාසය එනේන ප්‍රශ්වාසය වෙන් කරලා එනේන ආශ්වාසය ශබ්දයෙන් වෙන් කරලා වේදනාවෙන් වෙන් කරලා හිතවිලි වෙන් කරලා බලන්න පුළුවන් නැත්නම් බලන එක විසදන පරිච්ඡේද කළ කරන්න පුළුවන් නම් ඒ ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුවේ තියෙන මේ තම් පුම්බන තම් චංචල ගති තල්ලු කරන අදින ගති වායෝ ධාතුවේ රූප ලක්ෂණ මේ වායෝ ධාතුවේ රූප ලක්ෂණ සද්දෙන් වෙන් කරලා වේදනාවේ වෙන් කරලා හිතවිල්ලෙන් වෙන් කරලා ප්‍රස්වාසයෙන් වෙන් කළ දකින්නේ නාම ධර්මයි. භාවනා කරන හිතේ. මෙන්න මේ දෙක නිකන් කොණ්ඩේ ගැට ඇටලා පීනනවා වගේ මෙවුවා මේ රූප කොටස් මේක වෙන් කරලා අඳුරගන්න එක නාම කොටස් කියලා චිත්තක්ෂණින් චිත්තක්ෂණ හොඳ විෂද පැහැදිලි පිරිසිදු දිය ධාරාවක් වගේ දකින්න පුළුවන් නම් ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ධර්ම කොච්චර ශීඝ්‍රයෙන් එන්න පටන් ගත්තත් එනේ එනේක අනිත් එකෙන් වෙන් කළා දැනගන්න පුළුවන් මොකද මේ ධර්ම අතර හිත පටලවුණාට ධර්ම අතර පටලවිලක් නැහැ. උදාහරණයක් වශයෙන් බලන්න ටෙලිවිෂන් මේ ස්ක්‍රීන් එකක් දිහා ටික් දටන වෙලාවේ රූප ද රූප මොන ගැහණු පිළි මොකක් කරන්නේ කතාවක් නැහැ තිත් වෙනලා කවදාක් ඒ තිත් දෙකක් එකට ගැටෙනවද කියලා අවුරුද්දක් බලන් ඉන්න කවදාකවත් ගැටෙන්නේ එක වර්ගාංගලක් ඇතුළත 60 ගානක් කොහොමද තිත් ගැටෙන්නේ කවදාකවත් ওই තිත් දෙකක් ගැටෙන්නේ ඒ මොකද හේතුව ඒ තිත් දෙකක් අතර හැමදාම අවකාශයක් තියෙනවා එකනට පස්සේ එකනා පහර වුණාට කාලයේ වෙනසක් තියෙනවා ළඟ ළඟ හිත එකක් පහළ වෙන දෙකම අවකාශයක් වෙනවා ඕනම සද්දයක් වේදනාවෙන් වෙනස්. ඕනම වේදනාවක් හිතවිල්ලෙන් වෙනස්. ඕනම සද්දයක් වේදනාවක් හිතවිල්ලක් ආශ්වාසයෙන් වෙනස්. ඕනම ආශ්වාසයක් ප්‍රශ්වාසයෙන් වෙනස්. මේ ඔක්කොම අතර අවකාශයේ තියෙන නිසා මේවා අපි හිත පටලවාගෙන තිබුණාට මේ අතර කිසි පටලවිල්ලක් නැහැ. කොච්චරද කියනවනම් මේ ධාතු මනසිකාරය ගැන කියනකොට තේජෝ ධාතුව කියන්නේ උණුසුමයි සිසිලසයි දෙකට. ලෝකේ සාමාන්‍ය උණුසුමයි සිසිලසයි කියන්නේ විරුද්ධ පක්ෂයේ ධර්ම දෙක. තේජෝ ධාතුව ඇතුළත කවදාකවත් ගැටමක් නැහැ. උණුසුම සංසේ සීතල තියෙනවා සීතල සාපේක්ෂ උණුසුම තියෙනවා එදින කවදාකවත් ගන්න අපිට හිතන්න බෑ මේ දෙන්නම එකතු කරලා එක නමක් දෙන්න පුළුවන් කියලා. වායු දහතුවට කියන්නේ කම්පන චංචල ගතිය සහ දරණ ගතිය. ඉතින් කම්පන චංචල ගතියට හාත්පසින් වෙනසයි දරණ ගතිය. නිසා වායෝ ධාතුවේ කම්පන චංචල ගතිය පවතින්න බෑ ධරණ ගතියට සාපේක්ෂව නිකන්. ධරණ දරා සිටින ගතියට කවදාකවත් එන්න බෑ කම්පන චංචල ගතියට සාපේක්ෂව නිකන්. බුදුරජාණන් ඉස්ලාම දේශනා කරා. පඨවි ධාතුව තියෙන්නේ ආපෝ ධාතුව මත ආපෝ ධාතුව තියෙන්නේ වායෝ ධාතුව මත කියලා. ඉතින් කියනකොට මිනිස්සු හිතුවා පිස්සු කතා කරනවාද හුළඟේ කොහෙද මේ වතුර හිරින්නේ හුළඟේ කොහෙද මේ පටවි ධාතු තියෙන කියලා. නමුත් පෘථිවිය සම්පූර්ණයෙන්ම අවකාශයේ කැරකෙනවා දකින්නකොට පෘථිවිය තියෙන වාතය තමයි. වාතයේ තියෙන ජලාර්ධ ගෝලේ ජලාර්ධ ගෝලේ උඩ තමයි භූවර්ධ ගෝලේ තියෙන්නේ. මේ කවුද හිතුවේ මේ හුළඟේ තියෙන්න පුළුවන් වෙයි කියලා වතුර තියෙන්නේ. වතුර උඩ ඝණයක් තියෙන්න පුළුවන් වෙයි කියලා බැලු බැලමට අපිට මේ සම්මත ලෝකයේ කවදාකවත් කියන්නේ අපිට වෙන්නේ වතුර ඝණයක් උඩ වතුර තියෙන්න පුළුවන් වතුර උඩ වාතය තියෙන්න පුළුවන්. නැත්නම් උදුදානක සම්පූර්ණ වාතයකට පරමේ ඔක්කොම තියෙන්නේ. ඒකෙත් මේ භූවර්ග ගෝලයේ තියෙන ජලාර්ථ ගෝලයේ උඩ. නැත්නම් අපේ පෘථිවියෙන් තුනෙන් දෙකක්ම ජලය. ඔය පොඩි කොටසක විතර තමයි මේ මහත් දීප ටික පාවි පාවි තියෙන්නේ. ඒවා පාවෙන බවත් අපි හිතුවේ නෑ සුනාමිය එනකම්. සුනාමිය ඇවිල්ලා දෙකක් එකට ගැටිච්ච දවසේ අම්මා මෙන්න පොල් ගත්ත තරම් උඩ රළ තරංග ඇවිල්ලි වල ගසාගෙන ගියාට පස්සේ තේරෙන්නේ මේ භූවර්ධ ගෝලේ පාවෙමින් තියෙනවා කියලා. ඔය විද්‍යානුකූල විශාල නිෂ්පාදන නමුත් බුදුහාමුදුරුවෝ තඹේකට සලකලා නෙමෙයි මේ වගේ අවුරුදු 2600කට ඉස්සර වෙලා සර්වඥතාඥානය. ඒක නිසා අපි මේ එක පැත්තක් කරගෙන වායෝ කියනවනම් කම්පණය විතරයි කියලා ගත්තට ඒක දරණ ගතියත් එක්ක තමයි සංසන්දනය වෙන්නේ. මේ දරණ ගතිය සහ කම්පන ජංගල ගතිය අතර කවදාකවත් රණ්ඩුවක් නැහැ. උණුසුම් ගතිය සහ සීතල ගතිය අතර කවදාකවත් රණ්ඩුවක් නැහැ. එපිඩු කරන ගතිය සහ වැగిරෙන ගතිය අතර කවදාකවත් රණ්ඩුවක් නැහැ. ඝන ගතිය සහ හැලු ගතිය අතර කවදාකවත් රණ්ඩුවක් නැහැ. අපි මේ තර්ක හිත තමයි හිතන්නේ මේ අතර රණ්ඩු කියලා නිසා හොඳට බලන්න ආස්වාසේ ප්‍රසවාසේ දිහා. ඕක ඇතුලේ වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් පටන් අරගත්තට ඝන ගතිය අහුවේ වෙලාවක මෙලෙක් ගතිය අහුවේ වෙලාවක වැగిරෙන ගතිය අහුවේ වෙලාවක පිඩු කරන ගතිය අහුවේ වෙලාවක එහෙම නැත්නම් උණුසුම් ගතිය අහුවේ වේලාවක ශීතල ගතිය අහුවේ වේලාවක. අපි හොඳට දන්නවා කළු ලෑල්ලක කළු අඟුරු වලින් ලිව්වට පේන්නේ නැහැ. කළු ලෑල්ල යනුණු සුදු පාටේ. වයිට් බෝඩ් එකක සුදු පාටේ ලිව්වට හරියන්නේ කළු පාටේ ලියන්න ඕනේ. තමයි උණුසුමක් අපිට කවදාකවත් දැක ගන්න බෑ සීතලක් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව. ඒක අපි කියවෝ අපි පය තියෙනකොට පොළවේ අපිට සීතල දැනෙනවා කියලා. එතකොට අපේ හිතෙන් අහන්න ඕනේ සීතල පයද පොළොවද කියලා. පය සීතල නම් පොළොව උණුසුම් වෙන්න ඕනේ නැත්නම් දෙක තේරෙන්නේ නැහැ. ඉතින් පය උණුසුම් නම් පොළොව සීතල නම් එහෙනම් තේරෙනවා නැත්නම් දෙක සමානම් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වොත් මම පය දිනනකොට උණුසුමක් වට උනා කියලා වාක්‍ය අංග සම්පූර්ණ නැහැ. එහෙමනම් කියන්න මම පයේ තිනුනට මට පොළවේ උණුසුම් ගතිය වැටුණා. එතකොට නොකිය කියවෙනවා පයේ සීතල ගතිය වැටහිලා තියෙනවා. නැත්නම් මේක වැටෙන්නේ නැහැ. නැත්නම් දෙක ගැටෙන්නේ නැහැ. එනි මේ විදිහට සාපේක්ෂව යන එක අපිට හුරුම නැහැ. අපේ භාෂා ස්වරූපය හරි හුරුම නැහැ. අපි එක පැත්තයි කතා කරන්නේ. ඉතින් සමේ ඥාත පරිඥාව කියලා මේක කිව්වට මම විශාල දැනුමක් මේකේ තියෙනවා. ඒ දැනුම අභියෝගයට ලක් වෙන්නේ Taman දැකපු දේ දැක්ක හැටියට වෙන කෙනෙකුට කියන්නේ. දැකපු දේ දැක්ක හැටි නොකියවනම් ඒකට සම්පප්පලාප කියලා කියන්නේ. කිස් වචන. ඒස ආර්ය විවහරට යනකොට තමයි දැක්ක දේ දැක්ක හැටිටමයි කියන්නේ. මොකද ඒක කරන්න රෝවන්නවත් වෙනකම් බෑ. ඒක කාටවත් දොස් කියන්න වටින්නේ නැහැ. කවුත් මේ රවට්ටක් හදනවනේ, බොරු කියන්න හදනවනේ. මේ තමයි හිතේ තියෙන ස්වභාවය නිසා අපි පුංචි වැඩක් අල්ලගෙන ඒ වැඩේ ඉතාමත්ම පිළිසිතුවට විස්තර කරන එක ගැන අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වේ සද්දන්ත කුලයේ ඇතේ ඉදි කට්ටක් ගන්න හොඬේ දික් කරන හැටි කල්පනා කරන්න. උට හැපෙන්නේ නැහැ. හිමීට අත දික් කරලා හොඬේ යග තියෙන පුංචි ඇඟිල්ලෙන් ඉදි කට්ටක් ගන්න හදන. ඒ වගේ අපි ඔක්කොම වැඩ බහා දමලා හුස්මක් එනකොට ඒක වටිනාම පිංකම කියලා හිතාගෙන ආ මේ හුස්ම මට කොහොමද වැටෙන්නේ? ඇතුළට ගන්නකොට කොහොමද වැටෙන්නේ? පිට වෙනකොට කොහොමද වැටෙන්නේ? ඒත් එක්ක ඉන්න සද්දේ කොහොමද වැටෙන්නේ? ඒක එනකොට වේදනාව කොහොමද වැටෙන්නේ? ඒක එනකොට හිතවිලි කොහොමද වැටෙන්නේ කියලා මේකේ වෙනස දැකපු දවසේ මේක ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේක ආස්වාසයක සාධ්‍යයක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි කියලා හරියට මේ ආස්වාසේ සද්දන්ත කුලයේ ඇතෙක් ගිහිලා ඉදිකටක් ගන්නවා වගේ ගන්න පුළුවන්කම තියෙනවනම් අන්තිමට මේ ඥාත පරිඥාව සම්පූර්ණයි. හිත හොඳටම විසදයි. මේ ආස්වාසයෙන් එන මේ සීතල, කම්පන, චංචල ගති රූප ලක්ෂණ තමයි. ඒක මේ ප්‍රසවාසයේ නෙවෙයි කියලා දන්නේ ඥානෙ නාම නාම ධර්ම වලට වැඩේ. මම නැවතත් කියනවා මේව ලක්ෂයක් එක වගේ එන්න පටන් අරගත්තා වගේ පෙනුනට මේව අතර කද්දාකවත් ගැටුමක් නැහැ සාංශුද්ධෙන් බලන්න. දැකපු දෙයම නැවත බලන්න. නැවත නැවතත් බලන්න. බලනකොට බලනකොට බලනකොට එක දෙයක් හරියට පුංචිකට වෙන් කළ හඳුනගත්තට පස්සේ ඒදී මකන්න බෑ සංසාරේ පුරාවට ආයි. යමක් පිරිසුදු කරන්න එක දෙයකින් ඉගෙන ගත්තොත් එයා ඒ ලැබෙන ඥාණය කද්දා මරණ තුරාට යකින් අයින් කරන්න බෑ. නිසා වැඩ ගොඩක් කරන එක නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන එකක් අරගෙන හොඳට පරිච්ඡේද කරලා දරගන්න. ඒ සඳහා බුදුහාමර අපිට දීලා තියෙන ක්‍රමය මොකද්ද නැවත නැවතින අරමුණක් ඇති කරගන්න. ඒක දිහාම සාදරයෙන්, ගෞරවයෙන්, වීරියෙන්, සීලයක යුක්තව නැවත නැවත බලන්න. බලනකොට බලනකොට මේකේ තියෙන පුළුවන් ආකාර ගොඩාක් දැක ගන්න පුළුවන්. ආකාර බලාගෙන ඉන්නකොට සටහන් සටහන් දැකලා ආකාර දකින්නේ. ගොඩාක් දේවල් දකින්නකොට කවදා හරි තේරෙයි මේ ආස්වාස ප්‍රාස් වාතය ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. මුළු ලෝකෙම හදන්න ඕන කරන පට වියාපෝ තේජෝ සේරම තියෙනවා. බැලුව බැලමට උඩ පැනලා පෙන්නන්නේ ගොජ තාලා පෙන්නන්නේ එකයි. අපි මේ පේන තැනින් දැකලා හොඳට නැවත නැවත බලනකොට වායෝ පොට්ටබ්බ ධාතුවෙන් අපි වැඩිට බහැගත්තට මේක ඇතුලේ ආපෝ ධාතුවක් තියෙනවා. වැగిරෙන ගතිය පිටු කරන ගතිය. තේජෝ ධාතුවක් තියෙනවා. පඨවි ධාතුවක් තියෙනවා. මේ ඔක්කොම දැක ගන්නා සුළුවට බලන එකට කියන්නේ ආනාපානට සාදර වෙනවයි කියන්නේ. එකම බලන්න. බල බල ඉන්නකොට ඉන්නකොට පේන පටන් අර ගන්නවා මේක මේ වගේ තැනට වෙලා සිල් අරගෙන කවුරු හරි තපලා දෙන බතක් කාලා කරනවා මිස කල්පයක් ආවුද වින්දත් අවුරුදු 100ක් ටිකක් කවදාකවත් සාමාන්‍ය දිනදා ජීවිතේ නම් කෙරෙන්නේ නැහැ. කවුරුත් හිතන්නේ නැහැ මේකේ මෙච්චර ගැඹුරක් තියෙනවා කියලා. තිබුණයි කියලා හිතලා වැළුවත් කොච්චර අමාරුද බලන්න ඒක දකින්න හෝ දැකලා කාට හරි කියන්න ආන්න මේ දේ මට පුළුවන් මම කරනවා කියන අදිෂ්ඨාන ශක්තිය ඇතුව එනේන හුස්ම දිහා බලන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මම තව හුස්මේ කොනක්වත් දැකන්න මට තේරම දැක්කන්න ඕනේ කියලා හුස්මේ තියෙන පුළුවන් 11 ආකාරයෙන් බුදුහාමර කීපතා කීපතා කීප විදිහකට මේක පෙන්ලා දීලා තියෙනවා 11 ආකාරයෙන්ම දකින්නකොට ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා මට මේ පේන්නේ ආශ්වාසය හොඳටම නාස්පුඩු පුරවාගෙන යන වෙලාව විතරයි මේක පටන් ගන්නෙ කොහෙන්ද කොහේ තිබිලද මේ හුස්ම ආවේ කියලා හුස්ම ගොඩනැගීගෙන එන වෙලාවේ හැදෙන වෙලාවේදී පටන් ගන්න වෙලාවේදී දකින්ද යෝගාවචරයා හුස්ම එන්නත් ඉස්සෙල්ලා සතිමත් වෙලා හුස්මේ මුල බලන ආකාරයට මනසිකාරය යොදන්න. නැවතනට හුස්ම එන විදියට හිත හදාගෙන අදිෂ්ඨාන ශක්ති කරගෙන කොහේ ඉඳලාද මේ හුස්ම එන්නේ? නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට ඉස්සලා චිත්තක්ෂණයටලා කොහෙද තිබෙන්නේ? ඊට චිත්තක්ෂණය කොහෙද තිබ්බේ කියලා මුලට මුලට මුලට බලාන යන කියන්නේ ආනාපානය අනාගත ස්වරූපයෙන් බලනවා. එන්නත් ඉස්සලා ගිහිල්ලා වගේ. සතිය අට වගේ ඉඳලා සතිය බලාන ඉඳලා කොට නැගීගෙන එන හැටි බලන්න. ඊට පස්සේ ඔන්න මේක નાස්පුඩු කරවාගෙන ගිහින් මේක සම්පූර්ණයෙන් ඉවර වෙලා යනකම් බලන්න. මේක කියන අතීත ආකාරය, වර්තමාන ආකාරය සහ අනාගත ආකාරය. අනාගත ආකාරය කියන්නේ ඉන්දිය ඉස්සලා ගිහිල්ලා බලන්න. වර්තමාන ආකාරය කියන්නේ නාසවල පුරවාගෙන යන වෙලාව. ඊට පස්සේ ගෙවිලා යන කම්ම හුස්ම ඉවර වෙලාම යන කම්බන්න කරනවා අතීත ආකාරය. ඉත කාලමානී දිගේ පමණක් හුස්ම තුන් පැත්තක් තියෙනවා. අතීත ආකාරය වර්තමාන ආකාරය අනාගත ආකාරය මේක සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ හුස්මේ මුලමදාක් කරනවා. ඊට පස්සේ තියෙන හුස්ම ගොරෝසුසා සිවුම් කියලා අවස්ථා දෙකක්. සාමාන්‍ය සක්මන් කරලා වැඩක් කරලා ගිහින් ඉඳ ගත්තාම ඕසෝ සාමාන්‍ය ගොරෝසු. ඒක ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය වැඩි. දීගම් මාස සන්තෝ කියලා මේක බුදුහාමර වචනේ සඳහන් කරනවා. නමුත් එකම ඉරියව්වේ හොඳට tempත් බලනකොට හුස්ම ස්වභාවයෙන් හුස්ම ප්‍රමාණයත් අඩු වෙනවා. ඒතර කෙටි වෙනවා, සූක්ෂම වෙනවා. හුස්ම සියුම් වෙනවා. මේ දිගේ තව ඉස්සරහට ගියොත් අති සූක්ෂම වෙනවා. ඉතින් යෝගාවචරය නිසා හොඳට ගොරෝසු තැනින් අල්ලගෙන සියුම් අතිශයුම් තැනට යනකම් හුස්ම දිගට ඒ දණ්ඩ කන මිනිහ කත්තලක් අරින්න තු වගේ යන්න පටන් අර ගන්නවා නම් එයා එදාට ගොරෝසු හුස්ම සහ සියුම් හුස්ම කියන දෙකම එක හා සමාන වටිනාකමක් තියෙන ගොරෝසු එක හොඳයි සියුම් එක නරකයි කියන දෙයක් නැහැ දෙකටම සර්වඥාන්සේ සමාන ලක්ෂණ දීලා තියෙනවා සමාන කියන ඊටාම ප්‍රියයි සමානට ඊටාම අප්‍රියයි හීන ප්‍රනීත වශයෙන් මේක සඳහන් කරලා තිනවා හොඳට හුස්මක් දකිනකොට හරි සතුටකින් අනේ ලොකු දෙයක් අද හුස්ම වෙනවා කියලා සාදරව ප්‍රනීතව බලන සමානට හුස්ම බේනවා තමයි ඉතින් ඕක මොකද්ද ඕකෙන් කොහොමද හම්බ වෙන්නේ ඕක බොහොත් මේ මොකද්ද අපිට හම්බ වෙන්නේ අනික් කට්ටිය මේලාට ටෙලිවිෂන් බලනවා ඇති අපිට ඒකක් නෑ අද පත්තරෙත් නෑ රැයට කණ්ඩත් නෑ අපිට මේ නිකන් වැඩක් නෑ කියලා හුස්ම බේනකට ඇති වැඩක් නෑ කියලා ඕක නිකම්ම නිකන් ගණන් ගන්න තියෙලාවක් තියෙනවා මේ දෙකටම සමාන වටිනාකම බුදුහාමුදුරුවෝ දෙන හුස්ම පේනවා, දකිනවා, ප්‍රණීතයි හොඳයි. ළමන්ට පේනවා එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා ඕක බල්ල ඇති වැඩක් නැහැ කියලා. ඒක හීන, තුච්ච, පහ වටිනාකමක් නැති විදිහට පේනවා. ඒ වගේම පේනවා ඇතුළත සහ පිටත කියලා දෙනවා. හුස්ම සිද්ධ වෙන්නේ වපු ඇතුළේ. මට බලනකොට මේ බම්බයක් විතර ඉස්සරහින් හුස්ම ගන්නවා වේට වැටෙනවා. මේ නාසිකාග්‍රේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින්. සමහර නාසිකාග්‍රේ තිබුණ එක මොලේ ඇතුළට ගිහින්. ඔය විදිහට ඇතුළත පිටත බෙදෙනවා. ආයේ දුර ළඟ කියලා දෙකකුත් තියෙනවා. හරියට පටන් ගන්න තැනම නාසිකාග්‍රේම හුස්ම ඒ ආයෝ පොට්ටබ්බ ධාතුවේ කාය ස්පර්ශේ කාය ප්‍රසාදේ වදිනවා පේනවා. සමහරට ඈතට යනවා. සමහරට තිබුණාට ඇදී ළඟ. ඒ වගේ හුස්මෙන්ම මේ විවිධ පැතිකඩ රාශියක් තියෙන මේ සියල්ලම දකිනකම් හුස්ම දිහා බලාන හිටියොත් අපිට කියන්න පුළුවන් අන්න හුස්ම දැක්කා කියලා. ඒත් එතකම්ම යනකම් අපි මේ රූප ධර්ම පිළිබඳව අපිට පරිචයක් ලැබෙන්නේ මේකෙත් අර රූප රූප වලට වැඩිය ශබ්ද රූප වලට ගන්ධ රස රූප වලට වැඩිය පොට්ටබ ලේසි පොට්ටබ රූපෙත්ව අයෝ ධාතුව ලේසි කියලා කියනවා වගේ ਸਰවචනාංශ මේ ඥාත පරිඥාවෙන්දලා ඉස්සරහට යන පෙත විස්තර කරනකොට කියනවා යෝගාවචරයට අල්ලන්න ලේසිම තමයි නාස්පුඩු පුරවාගෙන යන හුස්මේ මැද. ආශ්වාසයේ මැද, ප්‍රශ්වාසයේ මැද. මේක හොඳට සාතිකුණාට පස්සේ එනේන හුස්ම දැක ගන්න පුළුවන්. මම බලනවා කියන අදිෂ්ඨානය කරගෙන යනකොට පමණක් ඒ යෝගාචරයට බුදුහාමරෝ අභියෝගයක් දෙනවා මේ හුස්ම හට ගන්නා තැන බලන්න. පටන් ගන්න තැන බලන්න. කොහේ ඉඳලාද මේ හුස්ම පටන් ගන්න කියලා. ඒක ලොකු අභියෝගයක්. ඒ මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ හටගෙන ගොරෝසු වෙච්ච දේවල් බලන්න පමණයි. පටන් ගන්නම දකින්ද අපේ හිත උනන්දුවක් නැහැ. අපේ හිත සියුම් නැහැ සතියමයි. අපි වෙස් බඳගෙන නටනවා දැක්කට වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. දැන් භාවනා කරන ගමන් නටන වෙස්ේ විතර නෙවෙයි තිරේ පිටිපස්සට ගිහින් බලන්න කොහෙද මේ වෙස් බඳින්නේ? මේ දේව බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලාද නාග ලෝකෙන් නෑ නිකම්ම නිකම් මිනිහෙක්. දෙත් බඳිටි ඉස්සලා හිට මිනිහම තමයි. අන්‍ය වගේ මේ ආස්වාසේ මුල බලනවා කියන එක තමයි යෝගාවචරය විශ්ින් භාවනාවේ ගැඹුර කියලා අදහස් කරන්නේ. හුස්ම දකින්න හුරු කරගෙන වැඩි වැඩියෙන් හුස්මත් එක්ක අසුර කරගෙන ඉඳගෙන ඒක කොහේ ඉඳලා දෙන්නේ කියලා බලන්න හුරු වෙන්න නම් උගත ඉතාම ලෑස්ති වෙච්ච සතියක් ඕනේ ලාවට පටන් ගන්න හුස්ම පවා අල්ලන්න සතිය බොහොම සූක්ෂම වෙන්නේ. කවදා හෝ ගොරෝසු වෙච්ච හුස්මයි හුස්මේ හුස්ම ආස්වාසය ගමක ගොරෝසු වෙච්ච ආස්වාසයයි හට ගන්න ආස්වාසයයි දෙකම දැක ගන්න පුළුවන් වෙච්ච දාසේ බුදුහාමුදුරු කියනවා රූප ධර්මයාගේ කොන් දෙක දැක්කයි. අන්ත දෙක දැක්කයි කියන. මජ්ජේ සූත්‍රයේදී හරිය ලස්සනට මේක උන්වහන්සේ පෙන්වන පටන් ගන්නකොට මැද දැකලා බුදු උපදේශයේ පිළිපැදලා ගුරු උපදේශයේ පිළිපැදලා මේ හුස්ම හට ගන්නා තැන දකින්න තැනට දකින්න විදිහට දකින්න ආකාරයට මනසිකාරයේ මෙහෙවන එක තමයි ප්‍රතිපදාව කියන්නේ අන්න ඒක දැක්කට පස්සේ හට ගැනීමයි අරමුණයි දෙකම දැක්කනම් රූපයේ කොන් දෙක දැක්කයි කියලා බුදුහාම කියන අන්ත දෙක දැක්කයි කියලා මෙතන තාපතු ආප්තෝපදේශයක් ගන්න පුළුවන් හුස්ම මැද දකින්න නැතුව කවදාකවත් මුල දකින්න බෑ. මුල දැක්කනම් එයා අනිවාර්යයෙන්ම මැද දැකලා තියෙනවා. ජා මුල දැකීමට ඉස්සලා මැද දැකීමට ඉස්සලා හිත හදාගෙන මුල දකින්න ආතනට යන්න පටන් අරගත්තොත් මුල පෙනුණා නම් ආයේ මැද ගැන කලබල වෙන්න එපා. ඒක දැකලා තමයි මුලට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ දෙක දැකපු කිනාට පමණක් හුස්ම මුලයි මැදයි යාට හුස්ම ගෙවම් කරන අග දැක ගැනීමට වාසනාව ලැබෙනවා. යම් කිසි වෙලාවකට යෝගාවචරය මේ හුස්ම එනේන හුස්ම දිහා බලලා නැත්නම් තබන තබන වම දකුණ දැකලා ඒක හට ගන්නා තැන බලන්න පුළුවන් තැනට යන එකට කියනවා පච්ච පරිග්ගා ඥානය කියලා. ඉස්සලා අපි කිව්වා රූපේ එන්නේ එක මේකයි කියලා දැකගන්න එක නාම රූප පරිච්ඡේද ඥානෙ මේක ආස්වාස මේක ප්‍රසවාස මේක සද්ද මේක වේදනා මේක හිතවිලි කියලා දැකගන්න එක වෙන්කොට විස දෝදා ගැනීමට කියනවා නාම රූප වෙන්කොට දැන ගැනීමේ ඥානය. මේ ආශ්‍රද ප්‍රසවාස කියන මූල කර්මස්ථානයේ හෝ හට ගන්නා තැනත් එක්ක බලන්න පුළුවන් ඥානයට කියනවා සපච්ච පරිග්ගහ ඥාන නැත්නම් පච්ච පරිග්ගහ ඥාන. ඒ රූපය හරහා ගැඹුරු ධර්ම ගැඹුරු ධර්ම ගැඹීරත්වයකට බැසගන්නේ මේ ආශ්වාසයේ මුල බැලීමට කරන මෙහෙයුමින් තමයි. මේක හරියට බගහනක රෝගයක් රටේ පැතිරෙනකොට මේ රෝගයේ බීජය අල්ලන්න එපා. ඒ රෝගේ නැස්සක නතර නඩත් කරන්න. ආණ්ඩුපට්ටු කරන්න. කීකරු කර ගන්න. ජා රෝගේ මිනිහ කොච්චර කෑ ගැහුවත් හොඳට වෛද්‍ය පරීක්ෂකයන් යොදන්න ඕනේ මේ රෝගේ හටගෙන පටන් ගන්න රෝග ලක්ෂණ බලලා ඒ මූල රෝග බීජය අල්ලන්න. ආයුර්වේදික කියන්නේ රෝග මූලය අල්ලනවා කියලා. රෝග මූලයේ ඉඳාට කියන තේරෙන්නේ නැහැ. මුගක් කල් ඇසුරු කිරීමෙන් තමයි රෝග ලක්ෂණ දැක්ලා දැක්ලා දැක්ලා තමයි මුලට යනවා. අන්නේ විදිහට මුලට බලන එක රෝගියාගේ වැඩක් නෙවෙයි වෛද්‍යවරයාගේ වැඩක්. වෛද්‍ය විශේෂ පරිශීලකයාගේ වැඩක්. එතෙන්ද යනකම් කවදාකවත් මොන බේරු දුන්නත් අහන්නේ රෝග මූලය අල්ලන්න. මේ රෝග මූලය ඇල්ලීම අපි නිකන් බොහොම සරලව කරන්නේ ආශ්වාසයේ මුල අල්ලන. ප්‍රශ්වාසයේ මුල අල්ලන. ඒ කොච්චර ගැඹුරුද කියනවනම් මේ මුල දැකීමේ තියෙන වටිනාකම මේක විතරයි අස්සජී ස්වාමීන් වහන්සේ උපතිස කෝලිත පරිප්‍රාචකයන් දෙකට දෙන්නට කිව්වේ. යේ ධම්මා හේතුප්පබවත් ඒ සං හේතුන් තථාගතෝ ආහ. යම් ධර්මයක් මොන හේතුවකින් හට ගන්නවද? ඒ හේතුව කියන එකයි අපේ තරුණ අරුචනාංශයේ තියෙන ගුණය කිව්වා. මතින ධර්මතාව විතරක් නෙවෙයි ධර්මතාවට හේතුව හොයන. කොහෙන්ද මේක එන්නේ කියලා. මේ පද දෙක අහනකොටම උපතිස්ස පරිබ්‍රාජක සෝවාන්. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන පද හතරම අනකොට කෝලිත පරිබ්‍රාජක සෝවාන්. එසම මේ හුස්මේ හුස්ම දාකී කරු කරගෙන නැවතත් බලන්න හදලා ඒ මුල බලනවා කියන එක හුස්මේ හේතුව බලනවා වගේ ප්‍රත්‍ය බලනවා වගේ මුල බැලීම මේක අර ඥාත පරිඥාවේ ඉතාමත් වැදගත් ඊගාව ඊවර තමයි එනේන හුස්ම එන්නත් ඉස්සෙල්ලා දැකලා හුස්ම ගොරෝසු වේගෙන යන හැටි බලන්න. ආශ්වාසය ගොරෝසු වේගෙන හැටි ප්‍රශ්වාසය ගොරෝසු වේගෙන හැටි නාස්පුඩු පුරවාගෙන යනකම් මේක බලන්න පුළුවන් ඉන්නේ ඉඳගත්ත ගමන්ම තමයි. මොකද බොහොම ඉක්මනට මේක සියුම් වෙනවා. සියුම් වුණාට පස්සේ බලන්න බෑ. දැන් ඉඳගත්ත ගමන්ම දැනගන්න ඕනේ ගිය ගමන් මට හුස්ම දෙකක් ගොරෝසුට එනවා. ඉතල ගොරෝසු හිස්ම කීකරු කරගෙන මේ ගොරෝසු වේගෙන එන පෙත මේ විදිහට හුස්මත් හුස්ම හට ගන්නවා. ප්‍රශ්වාසයත් ප්‍රශ්වාසය හට ගන්නවා. ආශ්වාසය ආශ්වාසය හට ගන්නවා. දැකීමයි මේ භාවනාව කියලා කියන්නේ. මෙතනයි අපේ දක්ෂකම කියලා දන්නවනම් ඒ යෝගාචරයට නොබෝ කලකින් අද කේන්තියක් යන ඉස්සලා ලාවට පටන් ගන්න කේන්තිය වැඩි වෙන්නේ නැහැටි දැකීම මේ හරහාම අල්ලන්න පුළුවන්. ආශාවක් ඇවිල්ලා ගොජ්ජ දාන මට්ටමට වැගිරෙන මට්ටමට ඇවිල්ලා පස්සේ තමයි අපිට අහුවෙන්නේ. මේ හුස්මේ හට ගන්නවා බලන කෙනාට මේ ආශාව පවා මෙච්චර ගොරෝසු වෙන්නේ ලාවට පටන් අරගෙනයි. ලොකු වුණාට පස්සේ ගහක් පොරොන්වත් කපන්න බෑ පොඩි කාලේ වුණානේ නියපොත්තෙන් කඩතේ. පොඩි කාලේ අල්ලන්නේ නැතුව පමාවෙන එකට තමයි පමාව කියන්නේ. පොඩි කාලේම අල්ලන එකට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. දැන් හුස්ම හටන් ගන්නකොටම ලද්දරු අවස්ථාවේදීම අල්ලනවනම් ඒකට කියන අප්‍රමාදී කියලා. ගුරුසෙනකම් බලන්න හිටියොත් පමණයි. ගුරුසුනෙන් බලහා හිටියොත් හුස්ම අපිව යට කරගන්න. අපි දාස භාවයටපත් වෙන හුස්ම ස්වාමීන්ට ලබන. හුස්ම හට ගන්නා දැනම ඇල්ලුවානම් අපි ස්වාමීන්ට ලබනවා හුස්ම දාස භාවයටපත් වෙනවා. විශේෂයෙන්ම තරහයි. විශේෂයෙන්ම ආශාවයි. විශේෂයෙන්ම නිදිමතයි. එන්නකොටම අල්ලන මේ නාම ධර්ම වල කටයුත්ත මේ රූප ධර්ම හරහා තමයි කරන්නේ. ආනේ රූප ධර්ම තමයි ඉගෙන ගන්න ඉස්සල රූපය ගොරෝසු වෙලාවේදී අල්ලලා කීකරු කරන, හාද කරගෙන, ප්‍රේම කරලා, සාදර වෙලා ඊට පස්සේ සුදුසු වෙලා වෙනකොට ඒකේ මුල බලන්න. බලන්න බලන්න බලන්න යනකොට මේ පච්ච පරිකහ ඥානය කියලා කියන්නේ මුලත් සමග රූපේ දකින. ආස්වාසිය. මුලත් සමග ප්‍රසවාසිය දකින. මේක බලන්න බලන්න යන්න පටන් ගන්නකොට පස්සේ මුළු පටිච්ච සමුප්පාදේ බුද්ධ දේශනා තියෙන ගැඹුරුම පටිච්චසමුපාදය මෙන්න මේ පුංචි කාරණාව ඇතුළේ විතරයි තියෙන්නේ. ඒක නිසා ආස්වාසේ මුල බලන්න යන මේ පියවර ප්‍රසවාසයේ මුල බලන්න යන පියවර එක අරිඹ මාත්‍රයක්. ලාවට යාන්තමට හරි යන්න පුළුවන් නම් යෝග ජීවිතේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ආස්වාද ප්‍රසවාසය තරක් නෙවෙයි රූප ධර්ම විතරක් නෙවෙයි නාම ධර්ම විතරක් නෙවෙයි වෙන මිනිහෙක් නටන්න හැරෙනකොට කිය හැකි මෙන්න මෙයා මේ කේල් ගහ ගන්න දයන්නේ බොල් ගහ ගන්න දයන්නේ ඕනෙම දෙයක හටගන්ම දැක්කනම් ඒක පාලනය කරන එක දේශය රාගෙත් එහෙමයි ද්වේෂෙත් එහෙමයි මොහෙත් එහෙමයි රූපෙත් එහෙමයි අරූපෙත් එහෙමයි ඒ නිසා ඉස්සෙල්ලා අපිට මේ දේ කරන්න බෑ අපි ඉස්සෙල්ලා ගොරෝසු වෙච්ච දේ දැකලා දැකලා දැකලා මේක මුලට යදවීම තමයි මේ ඥාත පරිඥාවේ දෙවෙනි වැදගත් අවස්ථාව. මෙන්න මේ යමක හට ගැනීම දැක්කනම් රූප ධර්මයක් රූපේ හට ගැනීමත් මේ දෙක අන්ත දෙක කියලා බුදුහාමර පෙන්නන දේශන මේ දෙක අතහැරලා ඒ හටගෙන ගොරෝසුචි දෙය ගෙවන් වෙනකම් බලන එක. නැත්තම් මූලමැද දැකපු එකන අග වශයෙන් බලන්න යනකොට තමයි මේ පටිවේද ඥාණය ප්‍රතිවේදය එනත රූප පිළිබඳ පූර්ණ පාලනය තමන් අතට අහුවෙන්නේ මේ ඇති වෙලා ආපු මේ ආශාසයේ සම්පූර්ණම හෝස් කාලා බැහැගෙන යන පැත්ත. ක්ෂය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත, වැය වෙන පැත්ත බලනකොට සම්පූර්ණ ප්‍රස්ථාරයේ මුලැඳාගේ දැක්කවා. බුද්ධ ජානනාථගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි හුස්මක මේ විදිහට මුල බඳාග දක්වන මුළු ලෝක ධාතුවම කොහොමද ලෝකයේ මේ විවට කල්ප පටන් අරගන්නේ කොහොමද සංවට්ට කල්පේ පටන් අරගන්නේ කොහොමද සංවට්ට ඨායි වෙන්නේ කොහොමද විවට වෙන්නේ කොහොමද විවට ඨායි වෙන්නේ කියන විශාල ශීරපතේක විශ්වයක ඔය ඔයකම තමයි තියෙන්නේ මේ මේ ආකෘතියමයි තියෙන්නේ. දැන් සමහරවිට අල්ලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අස්පනා අපිට දකින්න පුළුවන් මේ පුංචි එකක් අරගෙන මේක මෙහිමයි පටන් ගන්න, මෙහිමයි වැදට එන්නේ, මෙහිමයි ඉවර වෙන්නේ කියලා. මේ මුලැමැදාක බලනවා කිව්වහම ඔක තමයි ගැඹුරුම විපස්සනා. ඕනෙම ධර්මතාවයක මුලැමැදාක දකින්න පුළුවන් නම් ඒ පුද්ගලයා භාවනාවේ කියලා පැමිණලා තියෙනවා. අපි මේක පරිේශෙන් ලක් කරන්නේ මේ එක්ක හුස්ම නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් වම දකුණු වශයෙන් පියවරක් ඒ රෝසවන්නේ මෙහෙමයි, යවන්නේ මෙහෙමයි, තබන්නේ මෙහෙමයි. ඊගාපේ රෝසවන්නේ මෙහෙමයි, යවන්නේ මෙහෙමයි, තබන්නේ මෙහෙමයි කියලා බලන්න. මේක තබනකොට මේ පැත්තෙන් ඉසිලා ඉවරයි. මේක ඉසිලෙන් බannොත් අර පැත්තෙන් තද වෙලා ඉවරයි. කවදාක පිරිසුදු බලන්න දීලා නෙමෙයි මේ ලෝකේ ගැටේ වැදිලා තියෙන්නේ. ඒ නිසා මේක හරියට කඹයක තියෙන තත් එක එක එක එක ගලවලා බලනවා වගේ එක තතක් ගෙවෙනකොට අනික් අත මුල තව තතක් ඇවිල්ලා පටන් ගන්නවා. ඔක්කොම දඟ වැටුණාට පස්සේ අලිය කුරක් කරන්න බැරි තරම් කඹයක් හැදෙනවා. ඒ පුංචි කෙන්දක මේ දෙල්ලම තියෙන. මේ කෙන්දි ටික ඔක්කොම ගොනු වුණාට පස්සේ කරන්න බෑ. කෙන්දක් ගත්තොත් ඕන වෙලාවක කරන්න. මෙන්න මේ කඹේ දිග ඇරලා කෙන්දට ගන්න එක තමයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඉතල අරණ ගොවියෙක් දරුවෝ 6 දිනක් හොයදෙනවා කියන කොල්ලෝ. ඉතින් ඊට පස්සේ ගවලු මම මේ මිදිවත්තක් අයිති බොහොම සල්ලි තියෙනවා. දරුවන්ට බූදලෙ දෙන්න ඉස්සලා මරණ දේ දෙකර කිව්වලු බල සමග වෙලා ඉන්නවනම් මම බූදලෙ උඹලට දෙනවා. සමග වෙලා නැත්තම් මේ බූදලෙ දීලා වැඩන්නේ උඹලා කා කොටා වැටෙනවා මේ මුදිවත්තත් ඒවර උඹලත් නැස්ති වෙනවා කියලා. ඉතින් දරුවන්ට ඒක තේරෙන දරුවෝ කියනවා එහෙම නෙමෙයි අපිට කොටස කඩලා දෙන්න. ඉතින් නාකිය දන්නවා කඩලා දීපු ගමන් ඊඩම් අරවුල් බූදල් නඩු ඉවරයක් නෑ. ඊට පස්සේ ගිහලු මේ ලොකු එකට ගිහලා ගිහලු ඉලපතරගෙන ඉන්නේ. අතර දීලා ගිහලු 6 දෙනාට එකතුලා කඩන්නේ. ඉතින් අර කට්ටිය දඟලන දඟලන බැරි. ඊට පස්සේ ඉලපත ගලවලා කූරු කූරු අරන් දුන්නලු කඩපන්. ටක් ටක් ගාලා කඩනවා. ඊට පස්සේ ගිහලු උඹලා ඔගේ ඉලපත වගේ බැඳිලා හිටියොත් මොකටවත් කඩන්න බෑ. ඔය ගැලෙවට පස්සේ කූරු කූරු ගත්ත පස්සේ ඕන එකක් කඩතයි. ඒ නිසා මේ කුට්ටි කඩා ගන්න එක නෙමෙයි කරණ තියෙන්නේ පැවැත්ම තියෙනවා මේක එකතු වෙනවා. බුදුහාමර පැවැත්ම නෙවෙයි බණ කිව්වේ නැවැත්මට. ඒ නිසා බුදුහාමර කඩපණ කැඩුවට පස්සේ සුතුසු කල කඩත හැකි නලාගාරං කුංජරෝ කියලා ගාතාව කියන්නේ ඒක තමයි. ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරපන්. ආශ්වාසයේ මුලින් මැද වෙන් කරපන්. මැද අගින් වෙන් කරපන්. එක එක කැලක් ගත්තාම තුස් කල කරකැයි. ඉගෙන විනිවිද දකින්න පුළුවන්. මේ ආශ්වාස ප්‍රශ්වාස සියල්ලම ඝන සංඥාවට ආවොත් කිච්ච සංඥාවට ආවොත් කඩන්න බෑ. නිසා පුළු පුළුවන් තරම් එnde end end end කැලිය වලට කඩලා කඩලා කඩලා බැලුවොත් මේ මුල මෙහෙමයි මැද මෙහෙමයි යග මෙහෙමයි මේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා ඒ යෝගාවචරයට තියෙන යෝධ බල යෝධ වීර්ය පරාක්‍රමයක් එන්න පටන් ගන්නවා මගේ සතියට මේ කෙලෙස් මොනවද ඕනම කෙලෙසයක් එන්න ඇරලා ඒක නැවත නැවත එන්න අරින්න එකට බය වෙන්නත් එපා කුලප්පු වෙන්නත් එපා මේකේ මුල කොහොමද එන්නේ මේකේ මැද කොහොමද අග කොහොමද කියලා බැලුවොත් මට පොතුලින් හදපු කුටියක් බිජින ඇතෙක් වගේ එක එක කැල්ල අයින් කරලා දානවා මේක තියෙන්නම මේ අරමුණට මූල දානකොට මුල්ලින්ම පටන් ගන්නකොටම විශ්වදව දැක ගැනීමේ තියෙන වටිනාකම තමයි මේක තමයි ඥාත පරිඥාව කියලා කියන්නේ මේකට ඉතින් අහුම්කම් දෙන්නත් ඕන භාවනා කරනකොටත් අරමුණ කීකරු කරගෙන හැම අරමුණකම හැම අරමුණ නැත්නම් අපි ආස්වාස් ප්‍රසවාසය ගත්තත් මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන්න. මැද දකින්න නැතුව කවදාකවත් මුල දකින්න බෑ. මුල දැක්කම මැද දැක් මුල දැක්කම මැද දැකලා ඉවරයි. මුල මැද දෙක දකින්න නැතුව කවදාකවත් අග දකින්න බෑ. යම් කිචලට අග දකින්න පුළුවන් නම් එයාට අනිවාර්යයෙන් මුලයි මැදයි අහුවෙලා ඉවරයි. හොඳට භාවනා කරපු එක්කෙනෙකුට ඉඳගෙන Taman දන්නවා භාවනාව ආනාපානෙ හොඳට දමන්න උරුයි කියලා ප්‍රශ්වාසයේ අග විතරක් බලන්න. හුස්ම දෙකක් ගන්නකොට සමාධිය වෙනවා. බුලමෙතක් බල බල ඉන්න ඕනේ නැහැ. පළවෙනි ප්‍රශ්වාසයේම ගෙවෙන හැටි හොඳට බලන්න. දෙවෙනි සැතෙන් දැන් ආය ප්‍රශ්වාසයේ අගට බලනකොට ඉබේම පුදුමාකාර සමාධියකට යනවා. ඒ රහුරු වෙචුනාට පස්සේ දැන් භාවනා දවස් වුණත් 7 8 විදිහට යනකොට දවස් 7 8 කරනකොට ඔය මුලමඳාක බල බල මොනක්වත් ඕනේ අග පමනක් බැලිල්ලෙන් අර දවස් ගාණක් කරව භාවනාව එක තප්පරෙන් දෙකෙන් ගන්න. නමුත් ඒකෙන් අදහස් කරන්න එපා ඒක නිකන් ගහින් ගිඩින්න වගේ එකක් නෙවෙයි. අර කලින් කරව භාවනා නිසා අත්තරදි නිසා තමයි මේක වෙන්නේ. මෙන්න මේ විදිහට මේ කායානුපස්සන රූප ධර්මයේ උනා ඒකේ මේ විදිහට ඥාත පරිඥාව හරියට පිරිසුදු කරලා දැනගන්නවා නම් ඒ යෝගාවචරයට රූප ධර්ම පිළිබඳව මේ ආකාරය නොදන්නවනම් පහළ වෙන්න පුළුවන් තෘෂ්ණාව රූප ධර්ම વિશે මේ ආකාර දැනීමක් වෙනකොට කවදාකවත් එන්න මේ සෑම රූප ධර්මයක් ඇති වෙන්නේ නැති වෙන්නයි ඇති වෙන වේගයට වැඩි වේගෙන් මේක නැති වෙනවා ඉතින් මෙහෙම එක කල්ලා බදාගෙන කොහේ සැලසුම් හදන්නද මේක නොදක රූප ගුලියම ඝන සංයෝය යටදී නැත්නම් කිච්ච ඝන ආරම්මන ඝන වශයෙන් ඝනයක් ගත්තොත් තමයි අපි මේක මට ඕනේ අරයට මේක දෙන්න ඕනේ මේක මට හොඳේ කියලා බෙදන්නේ. නමුත් මේ හැම එකක්ම අපි දන්නවනම් අපි මේ ලස්සන උපකරණයක් පුටුවක් මේෂයක් හදන්නේ නිකන් රටවුණු කැලකින් කියලා. ඔක වැටිච්ච ගමන් කැඩෙනකන් රටවුණු කැලක කියන්නේ ඕකට ඔච්චර ප්‍රේම කරන්නේ. ඒක ඝන භංගුර. ඒක භංගුරත්වයේ දන්නවනම් ඔකට ඔච්චර රණ්ඩු කරන්න. ඒ වගේ කැටයන් දාන්න යන්නෙත් නෑ මේක අටවුණු කැලක් කියලා දන්නවනම්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ හැම කෙනාගේම නාඩගම පොඩි ළමයි වැල්ලට ගිහිල්ලා වැල්ලේ හදින මාලිගාවල් වලට තමයි කරන රණ්ඩු වගේ කියන්නේ. කුමාර කුමාරිකාවන් කුමර කුමාරිකාවන්ගේ වැලි කෙලියක් මේකේදී. මේක ස්ථිර මාලිගාවක් කියලා අපි හිතුවට මේ මාලිකාව නිකන් වැල්ලේ හැදිච්ච එකක් කියලා. ඕන හැටේ මන් දාලා හදත හැකි රැල්ලක් ගහපු ගමන් ඉවරයි. ඒ දේ ඒ විදිහට බිඳින්න පරිගතිය ආශ්වාස ප්‍රශ්වාසයෙන් පටන් ගන්න වම දකුණ හරහා ගිහිල්ලා මුළු දවස පුරාම ඕනේ අරමුණු දාලා බලන්න ඒ විදිහට මුල මැදාග වතින් කඩන්න බැරි ඒ විදිහට කැඩුවට පස්සේ ඒකේ හරපද්ධතියක් නැති බව ඕනම දෙයක දැක ගන්න පුළුවන් හැබැයි ඒක වැදගත් වෙන්නේ අර ආනාපානේ නොසැලෙන ස්ථිර සද්ධාවකින් සැක නැතුව හොඳට දැකගත්තොත් යෝගාවචරය හිතුවත් නැතත් මතුවෙන මතුවෙන ඕනම දෙයක මේක පේන්න පටන් ගන්නවා. ඒක විතරයි gedera යනකොට ගෙනියන්න පුළුවන් වෙන්නේ කියලා මතක තියාගන්න. එහෙම ගිහිල්ලා gedera අතක් පිටක් යන භාවනා කරන්න වෙලා හම්බෙන්නේ නැහැ gedera ගියාම. සක්මන් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ ඉදිරියද වැඩවලදී තමයි දැකගත්තොත් මේ සක්මන් හරහා පරියන්කය හරහා කොයි දේ වුණත් හොඳට විෂදව වෙන් කරලා බලුවට පස්සේ මේ ඔක්කොගෙම තියෙන ආනාපානිය හා සමාන රූප ලක්ෂණ. රූප දර්ශන, රූප ස්වභාව. ආනික බලයන් මේ ඥාන පරිඥාවේදී ඒ ස්වභාව ලක්ෂණ දැක්කනම් මේකේ තියෙන විශාල වේගයකින් වැඩ කරන ඒකට කියනවා සන්තතියක් කියලා. ප්‍රවාහයක් මේකේ තියෙනවා. ඒ ප්‍රවාහය හොඳට දකින්න මේ දකින්න දේ හොඳට ලං කරලා විසුතුරු කරලා විස්තර කරලා හොඳට බලන්න බලන්න බලන්න භාවනාව එක තැනකට යනවා මේ ප්‍රවාහය පේනකොට මේක ආස්වාසය කියලා වැටෙන්නේ නැහැ ප්‍රස්වාසය කියලා වැටෙන්නේ නැහැ එක දිගට එක දිගට යන ප්‍රවාහයකට මෙතෙන් එනකොට යෝගාවචරයට ආස්වාද ප්‍රස්වාසය නම් කරගන්නත් බැරි වෙනවා මිනී කරගන්නත් බැරි වෙනවා භාවනා කරනවද භාවනා කෙරෙනවද කියලා අල්ලගන්න බැරි වෙනවා ඒ සමේ ඥාත පරිඥාවේ ඉඳලා මේ tie මේ අනුබෝධ ඥානයේ ඉඳලා ප්‍රතිවේදී ඥානයට යනකොට යෝගාවචර නිකන් ගැරන්ඩියක් කරන පොල් කටු හිලකින් ඇදලා ගත්තා වගේ සම්පූර්ණ භාවනාවේ මුලමැද අකල්ලන්න බැරි කියා ගන්න බැරි විසුදුමාකාර විස්තරයකට යනවා ඒ විස්තරයට යනකොට යෝගාවචරයට තමන් ඉන්න බවක්වත් මේ කයවත් මේ ඇතුළ මේ පිට කියලාවත් මොනවාක්වත් හොයාගන්න බැරි විදිහට මේ ඔක්කොගම තියෙන පොදු ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉසල වෙන්නේ පුද්ගලික ලක්ෂණ ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරන ලක්ෂණ. ආස්වාසේ ශබ්දයෙන් වෙන් කරන ලක්ෂණ පරිච්ඡේද ඥානය කියලා. මේක හොඳට විස්තර කර කර කරන යනකොට මේක ඇතුලේ තියෙනවා හැම දෙයක්ම බිඳෙමින් හටගනිමින් බිඳෙමින් හටගනිමින් කියනවා මේ හටගනිමින් බිඳෙමින් කියන ගතිය කියන පොදු ලක්ෂණ කියලා. පාඨ වියාපෝ තේජෝ වාචෝට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. මේ මුළු භාවනාවම මේ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට යන ගමනක් විතරයි තියෙන්නේ. පොදු ලක්ෂණයට ගියාට පස්සේ අරකට වැඩිය මේක හොඳයි. උඹට වේවා මේක මට වේවා නේ. හති කොන තියෙන එකම නම් ඕකට මොන උරුට්ටුවක්ද මොන ඊර්ෂියාවක්ද ඔක්කොගම තියෙන එකයි. එයාට බෙන්ස් එකක් තියෙනවා මට මර්සිඩිස් එකක් තියෙනවා තමයි ඔන්න රණ්ඩුව තියෙන්නේ. මේ ඔක්කොගෙම තියෙන රූප ධාතු පමණයි. ඒවා සේරම බිඳෙමින් පවතින දෙයක් බව දක ගන්න පුළුවන් නම් අපිට ඒකිනේ කාට ඊර්ෂ්‍යා කරන ගතිය, ක්‍රෝධ කරන ගතිය මොකුත් ඕනේ කොහොම කෙරුවක්වත් සමානයි. උදාහරණයක් වශයෙන් කියන අපි ආහාර ගන්න ගියාම ඝන ආහාර ගන්නවා, ද්‍රව ආහාර ගන්නවා, වායු ආහාර ගන්නවා. අපි ඝන ආහාර අනුව කොච්චර වෙනස්ද අපි පිටරටකට එහෙම ගියොත් දෙ මේ මිනිස්සු කන දේවල් බලනකොට කවදාකවත් බඩ පිරෙන්න කන්න බෑ. කොහොක්වත් මාළුවක් හොයාගන්න සම්බෝලයක් තලා ගන්න රට යන්න වෙනවා ඉතින්. ඊතර හිටියනම් මේ සම්බෝලෙත් එක බක්කියක් කපම හොඳට බඩ පිරෙනවා. පිටරට ගිය විවිධාකාර නම් වලින් කෑවට කවදාකවත් බඩ පිරෙන්නේ මේ අපු කොහොම ඉන්නවද කියලා හිතෙනවා. උදේට කන්නේ එකම හැමදාම පොරිජ්ම තමයි. එදැයි මම ඉංගලන්තයේ මේ එහෙම සුබිලිසිකාරේ ගිහිල්ලා සුමාන දෙකක් හිටියා. ඉස්ලාම් කියලා. 14 වෙනි දවසේ ඒ පන්සලේ භාවනාවක් කරා. එතකම අපි බෙහෙත් ගන්න කියලා. භාවනා කරලා දැසේ ඒ ස්වාමීන් වහන්සේ වැඩියා මේ පල්ලේක මහමුදුනම හරිෂෝ. එල්ල කතා කරලා අනේ ධම්මජීව කියලා හාමුදු කෙනෙක් ආව අද තමයි පිළිගන්න පුළුවන් උනේ හැබැයි හෙට යනවා කියලා. ඒත් කමන්නේ හාමුදුරනේ බැරිද තව සුමානයක් ඉන්න කියලා ඒ හැමදෙම හොඳටම දන්නවා මේ වීසා වලට ඇරෙතින් යන්න බෑ කියලා. මට ඔබ වහන්සේගේ බණ වලින්වත් හිතියෙන් වලින් ඔබ වහන්සේ ඉන්නකොට මිනිස්සු මේ ඉන්දියාප්ප රොටි තෝසි වඩේ කියනවා ස්වාමීන් වහන්සේ වෙනද හැමදම පොරි ජීතරයි කිව්වා අපි අවුරුද්ද පුරාම කන්නේ. ඔබ වහන්සේ නෝ මේ මිනිස්සු සම්බෝල් ටිකක් එහෙම තලාගෙන ඉන්නවා අනේ බැරිද සුමානයක් තව ඉන්න කියලා. ඔය පිටරට කන කෑම ඔය ඝන ආහාර වල මේ සිංහලයට මොනම විදිහක සන්තෝෂෙන්න කෑමක් නැහැ පිටරට කියන්නේ. යනවා අපි හරි වෙනස්. සතු හරි වෙනස් කන කෑම. බොන වතුර වෙනසක් තියෙනවද බලන්න. සුද්ධා බිව්වත් අපි බිව්වත් ද්‍රවවල සුද්ධ හැබැයි හැර බිනකොට. ද්‍රව වශයෙන්. වතුර ගත්තොත් එක්කම සමානයි. වතුරට රණ්ඩුත් අඩුයි. දැන් දැන් වැඩි. මොකද හේතුව මේ පිරිසුදු වතුර නැති නිසා. නමුත් මේ ඔක්කොම අයින් කළ වාතයට බහින්ද කවදාකවත් වෙනසක් තියෙනවද කියලා බලන්න. මෙයා මට වැඩිය හොඳ වාතයක් පාවිච්චි කරනවා මෙයා වැඩිය නරක වාතයක් පාවිච්චි කරනවා අපේ අතර වෙනසක් තියෙනවද කියලා. වාතේ නිකන් හම්බ වෙන්නේ නමුත් හොඳට මතක තියානින්ද ආහාර නැතුව මාස 7ක් අපිට ඉන්න පුළුවන්. දවස් නැතුව වතුර නැතුව දවස් 7ක් ඉන්න පුළුවන්. හුස්ම නැතුව විනාඩි 7ක් ඉන්න පුළුවන්. ඒසා වටින මේ හුස්මට කිසි රණ්ඩුවක් නැහැ. මොකද ඒක පොදුයි. ඔක්කොටම පොදුයි. මේ කෑමට ඝන දේවල් වලට අපි අතර මොන තරම් රණ්ඩු ආරවුල් මොන තරම් තාරාතිරම් තියෙනවද බලන්න. පෞද්ගලික ලක්ෂණ අනුව බෙදන්න ගියොත් අපි හැමදම රණ්ඩු. බුදු ලකුණේදී කිසිම රණ්ඩුවක් නැහැ. නිසා මේ ඔක්කොම වායෝ ඔක්කොම රූප ධර්ම වල තියෙන සමාන ලකුණු දැක්කනම් අනේ මේ අර කෑල්ල මට ඕනේ පියේ විපයෝගෝ දුක්ඛෝ අපියේ සම්පයෝගෝ දුක්ඛෝ නම්පිච්ඡන් නලපති සම්පි දුක්ඛං කියන එක මෝඩයට මරණට හපා. යාට ඒ දේම ඕනි. ඒකෙත් කියන්නේ රූප ධර්ම මේකෙත් තියෙන රූප ධර්ම කියලා දන්නවනේ උට ඔය තරම්ම අඬා වැටෙන්න ඔය තරම්ම මැරෙන්න ඔය තරම්ම ඊර්ෂ්‍යා කරන්න ඔය තරම්ම ක්‍රෝධ කරන්න දෙයක් නැත්තේ මේක දකින්න බෑ. මේක පේන්නේ නෑ. පේන්නෙම කහ පාට, නිල් පාට, රතු පාට, දිග හතරස් කියන මේ මේ සම්මුති ටික. ඒක විනිවිදින්න බැරිකම මේ තියෙන්නේ. එනිසා බුදුරජාණන් කියනවා ආශ්වාස වාතය අරගෙන ඒක විනිවිදින්න. විනිවිදලක මුල මැදක බලන්න, ඒකල බලන්න. ශබ්දය ඇහෙනකොට බැරි ආශ්වාස ප්‍රශ්වාසය බලන්න. ඒත් පුළුවන්. වේදනාව තියෙද්දි බැලට බලන්න ආශ්වාස ප්‍රශ්වාසය දිහා. ජනප්‍රමාණයකට පුළුවන්. ඉතිවිදීදී බැරිද කියලා බලන්න. යම් ප්‍රමාණයකට පුළුවන්. ඊට පස්සේ සතිය හොඳට වැඩි වුණාට පස්සේ වේදනාව දිහා බලන්න ආස්වාද ප්‍රසවාසයේ වගේම තමයි ඕකෙත් නලියන කම්පන චංචල ගැටි ටිකක් තියෙන්නේ. මුදුවර දිනුනාට පස්සේ සද්ද කියන්නේ ඔච්චරම තමයි. පිටිලි කියන්නේ ඔච්චරම තමයි. අන්තිමට මේ තේරම හැඳි ගෑවිලා ගිහලා එකම කඳ හැලියට එන වෙලාවක් එනවා. ඒකේ වේදනාව අඳුරන්නත් බෑ, ශබ්ද අඳුරන්නත් බෑ, වේදන හිතවිලි අඳුරන්නත් බෑ, ආනාපානය අඳුරන්නත් බෑ. යෝගාවචරය සම්පූර්ණ මේ වගේ තියෙන සමාන ලක්ෂණ දක්වපු දවසේ ලැබෙන සුඛයට කියන්නේ නිරාමිෂ සුඛය කියන්නේ. ආමිෂ සුඛය කියන්නේ මේ භෞතික ලක්ෂණ වලට කහ පාට එකක් හම්බුනවා, නිල් පාට එකක් හම්බුනා ආදි වශයෙන් මේ කරන උරුට්ටුව. ඒකෙදි දස දාන වස්තු, තපෝතක්කම්, ධර්ම ඔක්කොම තියෙනවා. මේ සියල්ලකම සමාන ලක්ෂණ දක්වපු දවසේ යෝගාවචරය නිරාමිෂ ප්‍රීතියක් විඳිනවා කිසිම වියදමකින් තොරව උදු මේ සතිය හරහා බුදුජානනාංශේ කියනවා මේක විඳින පුළ එකම සතා මනුෂයා විතරයි නමුත් මනුෂ්‍යෝ ලක්ෂකින් එක්කෙනෙක් මේක විඳින්නේ නැහැ මොකද අර සම්මුති කාම ගුණයේ තියෙන ඍජුකම නිසා ක්‍රමේ දන්නේ නැති නිසා භාවනා නොකරන නිසා අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉඳද්දී වුණාචේ මතක් කරනවා ඒ කාම ලෝකයේ පොහසත්තු ආඩම්බරකම් පානවනේ. උදම් මනනවා මට මම පොහසත් ඒ අරය දුප්පත්තරිනේ කියලා. ඒක හරියට අසුචි පණුව අසුචි වලක ඉඳලා මට ලොකු කැලලක් හම්බුනායි කියලා කියලා ආඩම්බරයක් වගේ. අසුචි පණුවට ලොකු අසුචි කැලලක් හම්බෙච්චාම ඒක අරගෙන දූවනවලු මට ලොකු කැලලක් හම්බුනේ කියලා. මේ පොහසත්තු අතර තියෙන සම්බුවත් ගූ පණුවේ ගූ කෑල්ලකට කරන ආඩම්බරයක් වගේ තමයි. බුදුහාමරණ වෙන මොන්න තරම් ළමා වැඩ පිළිවෙලක්ද මේකේ තියෙන්නේ මුළු ආර්ථික විද්‍යාව පුරාම උගන්වන්නේ මේ උරුට්ටුවනේ. හැම සමාජ විද්‍යාඥයෙකු පෙන්වන්න හදන මේ උරුට්ටුවනේ බුදුහාමතුරු වගේ මේක දැකපු කෙනා මේ ඔක්කොගෙම තියෙන එකම රූප ධාතු කියලා දැක්කට පස්සේ අනේ මොන නාඩගමක්ද මේ. උදින්දලා හැන්දානකම් ගෑණි මිනිහ දෙන්නත් ගන්න. අම්ල තාත්තත් දරුවොත් එක්ක කරන්නේ. ගුරුවරු එක්කත් රණ්ඩු මොකද මේ වස්තු භෝගය සඳහා. මොකද ඔක්කොම දාලා යන්නත් වෙනවා. මේ වගේ තියෙන්නේ සමානයි කියලා දන්නවනම් ඒ දේ මේ දේ මෙතෙක් කල නොදැක්ක නිසා ඒව මිදන් දීගම සංසාරං දීගමද්ධානං සන්දහාවිතං සංසාරිතං. මේ රූප ධර්මයක තියෙන යථාර්ථය මේ රූප ධර්මයක තියෙන අනුබෝධ ඥානයවත් නැති නිසා මේ රූප ධර්ම එක දඟලන දැඟලිල්ල මොනතරම් මායාවක්ද මොනතරම් මිරිඟුවක්ද මොනතරම් කෙලස් දනවනවද කියලා කිව්වොත් දුඥානන්සේ පෙන්වන්නේ මුළු රූප සියල්ලම දුකක් කියලා. ඒක ඉස්ලාමයේ තමන්ගේ පංචස්කන්ධයේ තියෙන රූපය හරහා තේරුම් ගත්තට පස්සේ ආයි කවදාකවත් ප්‍රාර්ථනා කරන එකක් නෑ මට. මට දැන් ස්ත්‍රී රූපයක් හම්බුණා මට පුරුෂ රූපයක් ලැබේවා මට පුරුෂ රූපයක් හම්බුණා මට ස්ත්‍රී රූපයක් ලැබේවා මට ඊට දිග රූපයක් ලැබේවා කොට රූපයක් ලැබේවා කිව්වහම අර අසුචි පණුවේ කිටරි ලොකු කැලක් කිල්ලලා කරන රණ්ඩුවක් තමයි මේක තියෙන්නේ. නිසා යෝගාවචරයට කවදා හරි එක විනිවිද දැකපු දවසේ මේ ළමා නාඩගම මුළු රට පුරාම මේ නටන නාටකම දැක්කට පස්සේ කැලේ කොච්චර හොඳද කියලා හිතනවා. ගහකට කොච්චර හොඳද කියලා හිතනවා ශූන්‍යාකාරයේ කොච්චර හොඳද කියලා හිතනවා මොකද නැත්තම් එහෙම තැන නොගියොත් මේ යෝගාවචරය පේන්නේ අනික් මිනිසුන්ගේ පිස්සෙක් වගේ එනි ලෝකයක් මැරෙන්න රණ්ඩු කරද්දි මේ මනුස්සයා පැත්තකටලා තමන්ගේ ওই ලැබෙන දියක් මේ උපයෝගී භාවයේ සලකලා පාවිච්චි කරන නිසා ඒක වෙනව ඇත්තටම වෙනව යෝගාවචරණ මේ හරහා දැක්කට පස්සේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කෑවත් අපි කන්නේ අපේ ඔළු ගෙඩිය තරම් කෑම ටිකක්. කොයිසතක් කන්නේ උගේ ඔළු ගෙඩිය තරම් කෑම ටිකක් කියලා කියන දවසට. ඉතින් මේකට මේ මෙච්චර අපි නැහින්නේ. මෙච්චර මේ කඹරන්නේ. මෙච්චර මේ ඔක්කොම අතහැරලා කිසිම බණ භාවනාවක් කරගන්න බැරි නටන්නේ මේකටද මේකටමත් නෙමෙයි අපිට අද කෑවට බඳි හෙටක් තියෙනවා කියලා සාතිකයක් මට කෑවට බඳි මගේ උන්ට කන්න තියෙන්න ඕන කියලා සාතිකයක් ඉතින් මේ සඳහා කොච්චර හම්බ කරත් කදාකවත් බඩ පිරුණට හිත පිරෙන්නේම නැහැ බුදුරජාණන් කියනවා සබ්බ ධරිම තේරම දාලා ගිහිල්ලා පින්න පාත පාත්‍රයක් කරන් ගිහිල්ලා හිඟාගෙන කාපා. ඒ දාහන වල බඩ හම්බුනොත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. අනේ මම මේ වැඩි හරියක් බණ කියන්නේ ගියන්න බා මට තේරෙනවට පේනවා. ඒ නිසා ඇත්තට හිතනවා හිත කැමැත්තක් නැති වෙයි මම මේවා කියනවට. මොකද මේ හිඟන කම විතරයි මොකක්වත් වෙන්නේ. කිසිම නඩත්තුවක් නැහැ. දැම්පිච්ච බතක් ඉල්ල ගත්තා ගාවා. ඒ විදිහට බණ භාවනා කරන ඉන්න එකයි තියෙන්නේ. ගියන් එතකොට ඊර්ෂ්‍යා හිතනවා ඉතින් අපිට බෑනේ. ඉතින් බැරි නම් බෑ තමයි. අපිත් මේ තට්ටේ ගාලා කිලිම ඉපදුනේ නැහැ. සිවුරක් එක්ක එහෙම නෙවෙයි මේ එක්කෙනෙක්වත් ඉපදුනේ. ඔක්කොම ඔය වගේ ඉඳලා පැත්තක දාලා තමයි යන්නේ. උවිතත් වැඩි අමාරු ගමනක් ඇවිල්ලා තියෙනවා. නිකන් රූපේ ගැන හරියට දකිනවනම් දැනගන්නවනම් මේ කරන ළමා නාටකම මේ අසුචි පණුව කරන්න වගේ ලොකු කැල්ල ගන්න දඟලන පැත්තක දාලා කවුරු හරි සම්බලා දෙන බතක් කාලා මොනවා හරි ගහක් යට ඉඳගෙන මේක දැක ගන්න තියෙන උනන්දුව ඒක වළක්වන්න බැරි දෙයක්. එnde ende ende ende එතකොට අර අනුබෝධ ඥාන වෙනුවට පටිවේද ඥානයේ සඳහා ජීවන රටාව හැසිරීම වචන ක්‍රියා උල්ලුවන් තරම් ගොඩ ගහ ගන්න හදනවා. මේ අනුබෝධ ඥානෙ විතරයි බුදුචාන් වහන්සේ සාමාන්‍යයෙන් මේ ඒත්තු ගන්න හදන්නේ. ඒ අනුව පටිවේද ඥානය සඳහා හැසිරෙන එක තමන් ජීවන රටාව හදා ගන්නවා. උන්වහන්සේ ශාසනයක් හදලා තියෙනවා. පිට ඇඳලා තියෙනවා. නමුත් ඒක තමන් කරගන්න නැත්නම් හොතෝ තමඩේ දානවනම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ දෙවෙනි මොනවා කියන්නේ. මෙච්චර තේරුම් ගත්තට පස්සේ ඒ අනුව ඉදිරියට යන්නේ නැත්නම් එතකොට කරන්න බෑ. නිසා අනුබෝධ ඥානෙ ඇතිකරනද ගොඩාක් බණ කියලා, දහවනා කරවලා, ධෛර්ය කරවලා ඒ විනිවිදලා පෙන්නනවා. පුළුවන් කෙනා. ඊට පස්සේ පෙන්නවා විනිවිද දැක්කට පස්සේ ලෝක දර්ශනේ මෙහිමයි. මේ රූපවල තියෙන සමානකමක්, පොදු ලක්ෂණක්. නමුත් අපිට ඇහැ පුරුදු වෙලා නැහැ. ඇහැ පුරුදු වෙලා තියෙන්නේ පෞද්ගලික ලක්ෂණ බලන්න. පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ දැකීමටයි විපස්සනා කියලා කියන්නේ. මේ දෙක කළ හැක්කක් ගැඹුරකින්ක දැකගත හැක්කක් ඒක මේ පටවි ධාතුව හරහා වායෝ ධාතුව හරහා දැක්කොත් මුළු ලෝකෙටම මේක යොදවන්න පුළුවන් නමුත් මේ දේ හරියට දැක ගන්නකම් අපිට මේ භාවනා කටයුතු දිගට කරගෙන යනවා කියන එක හරි වෙහෙස කරනවා නමුත් මේ වෙහෙසෙන් තොරව බුදුහාමුදුරණට ගොඩ එන්න පුළුවන් උනේ නෑ අවුරුදු 2600 මාපයෝගේ තමයි ඒ නිසා කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුන් කියලා කරුවතන සඳහන් කරේ මමත් අධිගමනය කෙරුවේ බරපතල කෘත්‍යයකි මහන්සියෙක්. ඒ නිසා මේ යන ගමනේ ඩිංගිත්තක් හරි පේනවනම් ආශ්වාස ප්‍රශ්වාසයක තව තව ලඟ වෙන්න මට පුළුවන්. වම දකුණත් එක්ක සක්මන් කරලා ලඟ වෙන්න පුළුවන්. එච්චරම තමයි අපිට තියෙන අස්වැසිල්ල. ඒ හරහා අපිට පුළුවන් නම් ඒ අනුබෝධ ඥානය තව තවත් වැඩි කරන්න, සාදර වෙන්න, ඒ අනුව දිගට වැඩ කරනකොට තමයි මේ ප්‍රතිවේද ඥානය එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානෙට ලඟ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා මුල් ටික හරි වෙහෙස කරන්න. හරියට නෙල්ලි ගෙඩියක් ගන්නවා. යටි දාගත්තකම හරි පැංගිටි හරි ඇඹුලන් කකකා ඉන්නකොට නම් මේකේ මිහිරි රසක් පැණි රසක් එන්න පටන් අර ගන්නවා ඒ නිසා මුල් ටිකේදී හිත වට ගන්නට පුළුවන් තරම් ශ්‍රද්ධාව ඇති කරලා මේ ආයෝජනය කරන දේ ජීවිතේ කරන මුළු සංසාරේටම අපිට උදව් වෙනවයි කියලා දිගින් දිගට දිගින් දිගට මේක කරන ගිලා යම් මට්ටමකදී තමයි Tamanට ඉසු බුලන්න පුළුවන්. නැත්නම් මේ නිරාමිෂ සුඛයකට ලං වෙන්න පුළුවන් තත්ත්වකටපත් වෙනින් එහාට තමයි අපිට මේ ප්‍රතිපදාවෙන් නැත්නම් ප්‍රතිවේද ඥාන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපි මේ වෙනකොට පැයකමාර කරන කාලයක් ගත්ත නිසා මම මෙතනදී අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා. මේ ඇඳගෙන ගිය ඉර දිගේම ඉදිරියට අපි ඒ අනුබෝධ ඥානයේ ඉඳලා ප්‍රතිවේද ඥානයේ දක්වා යන පිට උත්සාහ කරමු අපි අපේ ශක්ති ප්‍රමාණ දිනු කරගෙන ආන්න පිරිසිදු කරගන්න මේ තාකල් කරන ලද්ද කොටස් වලින් තමයි මේ කරගෙන යන වැඩ පිළිවෙල බොහොම ඍජුව විශ්වාසයෙන් යුක්තව නිසකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාගම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා මේ අනුමೋದනා ශීෂ්ඨයෙන් ප්‍රේම පිටක් පිටමේවට ඥාති ජීවත් කර ගැනීම සහ අපේ පරමාර්ථ ජීවත් කිරීමට බලාපොරොත්තු වෙන. ඒ අනුව අපි කරදරයකින් තොරව දෙවනි දවස් දක්වා කරගෙන යන වැඩ පිළිවෙලේදී සංවිධානයෙන් පිළිගන පිළිඋදව් කර යාම තාක්ෂණික වෙනවා නම් ඒ සිය දිනාට අපේ මේ පිනක්පත් වේවා. යැත්ෝ සුඛේපත් වේවා. අපි ඉදිරියට කරන සාසනික කටයුතු වලට මේ ආකාරයෙන්ම අනුග්‍රහ කරත්වා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අපි ජනතා ඥාති පිරිසක් ඉන්නවනම් පිටකට වෙන්නේ. ඒ අතෝ තින්න ආදරක සිට මේ අපි කරන යන වැඩි දැකලා සාදු කියලා පින්නළු ගෝතම් වෙත්වා කියලා ආරාධනා කරනවා. අපකට මේ දිනේක හේතු වාසනා වීමේ මේ අනුබෝධ ඥාන මේ පටිවේද ඥාන මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම සාක්ෂාත් කරගන්න හේතු වාසනා එකසේ වේවා සාදුකාරය පවත්ව මේ යන්න අපි එත්තවතා ජාති ගාථා සජ්ජකනා කිරීමේ සම්ප්‍රදාන පූර්ව මුදිතාවෙන් යුක්තව අනුමೋದනා ශීර්ෂයෙන් පින් පෙත් පදා දීමට පෙරේ. එත්තවතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අපේ දීවාන් මොදන්තු සත්‍ය සම්පatti සිද්ධියා. එත්තවතා ජගම්මේහි සම්පතං ය සංකත සබ්බේ භූතානුමෝදන්තු සබ්බසම්පත්ති එත්තාවතාරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තානු මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා චුම්මත්තා මෛත්‍තිකා කුඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දිවාහාරා මෛත්‍තිකා කුඤ්ඤාන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරමං ඉදං ෝ ඥාතිනං හෝතු ස්කිතා වන්තුනා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාරපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තිය සුපතිත්වා මයා කරම් සාමනා නෝතිතම සාදු සාදු අනුමෝදාමි සාමනා කරම් සාදු අනුමෝදි තබ්බා සාදු සාදු අනුමෝදාමි උපාස වාරති කතං සම්මතිය සම්මා කමිතං සුපති He was also a member of the Socialist Party.